අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලබා දෙන විදිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි අද දින ලිඛිත ප්‍රශ්න 31ක් ලැබී තිබෙනවා ධර්මදේශනාව සම්බන්ධයෙන් ගැටලු 4ක් සමග. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙතෙක් මට මිනිත්තු 10කට වඩා පර්යංකය වැඩිවීමට නොහැකි විය. මිනිත්තු 10ක් ගතවන විටම මම නිදි කිරා ගොස් අවදි වේ. දන හිස්ද දින දිගහැරීමට සිතන තරම් රිදුම් දේ. ඊයේ රාත්‍රියේ මම පර්යංකයට වාඩි වූයේ ආනාපානයට සිත රඳවා ගන්නාතුරු නොනැගිටිමි අදිෂ්ඨානෙනි. මන්ද ইহත හේතු නිසා මම පර්යංකයෙන් කට්ටි පනිමින් සක්මනම වැඩූ නිසාය. දෙපා රිදුම් දෙන තරමටම මම මෙතෙක් සක්මන් භාවනාව පමණක් කළමි. නමුත් මම ඊට කැමැත්තෙමි. සක්මනේ යෙදෙන විට මට විඩාව දැනෙන්නේ පැයක් එකහමාරකි. පැයක් එකහමාරක් පමණ ගත වූ පසුවය. කෙසේ හෝ මම ඊයේ රෑ අදිෂ්ඨානයෙන් පර්යාංකයට වාඩි වුනේමි. 1 2 3 ආදී වශයෙන් ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිතෙන් ගැනීමි. නිතරම ආශ්වාසයට ඔත්තේ සංඛ්‍යාවක්ද ප්‍රාශ්වාසයට ඉරට්ටේ සංඛ්‍යාවක්ද ලැබිය යුතු බව පමණක් සිතේ තබා ගතිමි. සෑම හුස්ම 100කට එක්වරක් පමණ මට ඔත්තේ ඉරට්ටේ පැටළුණි. නමුත් ඒ විගසම මම ඒ නිවැරදි කර දිගටම ගනිමින් සිටියෙමි. විටෙන් විට ඉරියව්වද මාරු කළෙමි. නමුත් ඒ හුස්ම ගනිමිනි. ශාලාවේ කිසියෙකු නැති වූ පසු දෙනෙත් විවෘත කර හුස්ම ගැනිනි. එක් මදක් අත්‍යවශ්‍ය කරුණකදී මට නැගිට ගොස් ආපසු ඒමට සිදුවිය. එවිට මම සක්මනේ සතිය පැවැත්විමි. මෙලෙස පෑයකට වඩා ගත වුවද මට නිින්ද ගියේ නැත. ඉදිමත දැනුනේද නැත. මට පුදුම සිතුනි. ඊට සතුටක් දැනුනි. හුස්ම වාර 2100ක් පමණ පනින විට මට පළමු ඈනුම ගියේය. නමුත් දිගටම සතියෙන් හුස්ම ගතිමි. මෙලෙස මෙලෙස පෑ දෙකකට පමණ කිට්ටු කාලයක් මම එක දිගට සිටියෙමි. ඉරියව් මාරු කරමින් හා දෙනෙත් සමහර විට විවෘත කරගෙන මම එතනින් නැගිට නිින්දට යන විට හුස්ම වාර 4000ක් ගැන ගැන ගැනීමට පොහොසත් වෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. පරයන්කේ අතහැර සක්මන පමනක් කිරීම සුදුසුද යන දැන ගැනීමට කැමැත්තෙමි. 4000 වෙනකොට 8000ක් කරන්න ඉතින් එතකොට වැඩ ඉවරයි. පරියන්කයත් කරන්න, සක්මනත් කරන්න, ওই විදිහට අදිෂ්ඨාන කරලා කරනකොට ඕනම දේ සාර්ථක වෙනවා. ඒ නිසා 4000 තමයි ලිමිට් එක කියලා දැනගෙන අනිදාසි ඊටත් වැඩි යන්න උත්සාහ කරනකොට අන්තිමට ගණන් කරන්නේ නැතුවම ඔය වශී කරගන්න හැටි තේරෙන්න පටන් අරගනි. ඒ නිසා විරියවතෝ නපන කිං නාමන සිජ්ජති කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. වීරියවන්තයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා අහනවා. බුබ්බඩයන් නම් ගොඩක් දේවල් තියෙනවා. වීතේ තියෙන එකනට කරන්න පුළුවන්. ඒ නිසා මේ 4000 5000 6000 7000 දක්වා කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන ආරම්භයේදී වම දකුණ මෙනෙහි කිරීමෙන් ආරම්භන සක්මන පසුව পায়ට දැනෙන දැනීම ඔස්සේ මාරු වේ. ඉඳ හිට සිතුවිලිද ඇතුළත් කතාවක්ද සක්මන් තීරුව දෙපස සක්මන් කරන දෙදෙනා සමාන්තරව යන විට ඔවුන් කවුදැයි සිතින් හඳුනා ගන්නා සිද්ද පහළ වේ. නැවත පාදයට අරමුණු වේ. පැය වෙන විට සක්මන ඉබේ කෙරෙන මට්ටමටපත් වේ. පර්යංකය ඉරියව්වට සිත යොමා නිසලව බලා සිටිමි. ඉබේ වැටෙන හුස්මට සිත යොමුවේ. කාගේ හෝ රූපයක් සංසිද්ධියක් ඉඳ හිට අරමුණු වේ. මා එදිනෙදා ජීවිතයේ යම් යම් පුද්ගලයන් පිළිබඳ ඇති කරගත් නුරුස්සනා හෝ දුක්සහගත හෝ කේන්තිය පදනම් වූ දෙයකට අදාළ අයගේ රුව මෙසේ පරිවර්තන පරිවර්තනය වන බව එවෙලේම සිතට දැනේ. සිතට ආශාව දනවන සිද්ධියක්ද මතකයට ඇවිත් ප්‍රපංච කර සියුම් ලෙස තරහව මිශ්‍ර වූ සිතකින් අවසන් වේ. මෙසේ ඉන්නා විට නාසයේ හුස්ම වදින තැනට අවධානය යොමු කිරීමට සිටේ. මුලදී දිගුවට දැනෙන ආශ්වාසය පසුව විරාම තබමින් කැඩි කැඩි විශාල වශයෙන් යන බව යන බවත් ප්‍රාශ්වාසයේද එසේම බවත් පෙනේ. නැවත සිතට පැමිණේ. අරමුණු නැත. කය එකට බැඳී තද වී ඇත. ඉඳහිට කය ගැස්සේ. එය මනසට දැනින්නේ මා අගාධයකට වැටෙන්නක් මෙනි. නැවත ආශ්වාසය පටන්ගෙන අවසන් වනතුරුත් ප්‍රාශ්වාසය පටන්ගෙන අවසන් වනතුරුත් බලමි. ප්‍රාශ්වාසය අවසන් වන විට කය ටිකෙන් ටික වැක්කිරේ. විනාඩි 40කින් පමණ තදවීම් වේදනා දැනේ. වේදනාවන් සමග ඉන්නා කාලය වැඩි කරමින් සිටිමි. මෙසේ වෙනස් වන අරමුණෙන් අරමුණට සතිමත්ව බලා සිටිමි. කයේ දැනීම පැවතියද සිත පවතින්නේ කොතනදයි හඳුනා ගැනීමට අපහසු කාල පරිච්ඡේදද මේ අතර වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔයි සෙලෙක්කනා කියන විනාඩි 10 ඉන්නකොට නිදිමත වෙනවා කියලා. මේකේ නම් නිදිමත ඉන්නේ වේදනාව දැනෙනවා. හැබැයි ඒකත් එක්ක රණ්ඩු කරගෙන ඉන්නකොට තේරෙනවා තැන් තැන් වල තේරෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා කියලා. ඒ නිකම් අන්නගෙන ගිහිල්ලා තියෙනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බලනකොට ඒ අධික වේගය වේගය ආපුවාම වේදනාව දැනෙනවා වේගය පීරි අඩු වෙච්චාම නිදිමත දැනෙන. ඉතින් ওই දෙකේ තමයි පොලිපිට පාග පාගව යන්නේ. ඉතින් ওই දෙකම මේ මාරු අවස්ථා දෙකක්. ඉස්සලා ලියුමයි පස්සේ ලියුමයි. ඒ වෙලාවේදී ජය ගත්තොත් ජීවිතේ සංවිධානයක් තියෙනවා. නැත්නම් අපේ ජීවිතේ අසාර්ථක ජීවිතයක් වෙනවා. ඒ නිසා මොකක් හරි Tamanට ඉදිරියපත් වෙන මේ කඩයිම දැනගෙන ඒක ජයග්‍රහණය කිරීමෙන් භාවනාවට හිත හදා ගන්නවා. තාම භාවනාව පටන් අරන්නේ නැහැ. හැබැයි භාවනාව පටන් අරගන්න මේ අවශ්‍ය පෞරුෂත්වය හැදෙමින් පවතිනවා. ගරු ස්වාමින් වහන්සේ කලක සිට මම ආනාපාන සති භාවනාව කරමින් සිටින්නෙමි. එම භාවනාව වැඩිීමේදී ඉක්මනින්ම මගේ සිත එක්තැන් වේ. වෙනත් භාවනාවකට යොමු වී එම භාවනාව කරමින් සිටියේදී මා නොදැනුවත්වම ආනාපාන සති භාවනාවට සිත යොමු වේ. ස්වාමින් වහන්සේ, එය මගේ සතිය පවත්වා ගැනීමේ දුබලතාවයක් යයි මට සිතේ. මෙම தત્ත්වය පහදා දෙන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් සුව ලැබෙත්වා. ඔව් තමන්පත් වෙලා වැටුණත් පාර වැරදුනත් වැටිලා ඉන්නේ බව දන්නවනම් පාර වැරදිලා ඉන්නේ බව දන්නවනම් ගොඩ. ඒ නිසා සතිය කිසි බාධාවක් නැහැ. අපි අපේ හිතන විදිහට ඍජු ගමනක් නැහැ. සතියට අහු වෙනවා මම දැන් වැටිලා මම දැන් ඇද වෙලා මම දැන් පැත්තට හැරිලා කියලා. අන්නේ ඒ බව දන්නා තාක්කල් සතිය අපේ වාසියට පිටලා තියෙනවා නිසා සතිය හොඳට වැඩෙන අවස්ථාවක් ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ඊයේ අවසාන පෑ වනතුරම මුළු ඇඟේම තදබල වේදනාව නිසා පරයන්ක භාවනාව විනාඩි 20ට වැඩිය කළ නොහැකිව තිබුණා. නමුත් අවසාන පෑයේදී ඔබ වහන්සේ පෙන්වා දුන් ලෙසට කෑලි ගැලවි වැටුණත් කෙසේ හෝ කමටහන සිහි කරමී සිතා වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස සිහි කළා. හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස පෙනෙන්නට වුණා. අතරතුර වේදනාව දැන්නත් ඒ දෙස නොබලාම හුස්ම දෙස පමණක් බැලුවා. ආශ්වාස ප්‍රාශ්වාස දීර්ඝවන සැටිත් කෙටිවන සැටිත් හොඳින් නිරීක්ෂණය වුණා. අවසානයේදී ඔරලෝසුවක තප්පර කටුවමින් වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කළ බව දැනුණා. පැය භාගයකින් පමණ අවදි වුණා. වැරදි ඇතොත් පෙන්වා දෙන සේක්වා. සක්මන් භාවනාව. සක්මනේදී විනාඩි 5ක් පමණ වම දකුණ සිතමින් ඉදිරියට යන විට කකුලේ දැරීම පමණක් සිහි වුණා. ඉන්පසු රවුම් රවුම් කැරකෙන ලෙසට කකුල් මාරුවෙන් මාරුවට ගියා. දෙපා තබන විට ඔසවන විට පටන් ගන්න තැනක් අවසානයක් දැනුනේ නැහැ. රවුම එක දිගට පෙනුණා. විනාඩි 5න් පමණ පසු S2 අඩවන් වී දෙපාවල 100 දිගටම පිහිටියා. දෙපා ළඟ ළඟ වේගයෙන් ඉදිරියට ඉදිරියට ඇදුනා. වටපිට කිසි දෙයක පෙනීමක් දැනීමක් නැහැ. මා පමණක් ඇති බව වැටහුණා. කකුල්වල දැනීමද බරක් නොමැතුව සැහැල්ලුව ඉදිරියට ගියා. විනාඩි 45 පමණ එලෙස සිදු වුණා. දෙවරක් එලෙස සිදු වුණා. නමුත් භාවනාවට යන හැම මොහොතකම නවක යෝගියෙක් ලෙස පටන් ගත්තා. එසේ නොවුන අවස්ථාද තිබුණා. නමුත් ඒටද දුකක් නැහැ. ලැබෙන ඕනෑම දෙයක් ලෙස ලෙස එලෙස බලා සිටින්නටද උත්සාහ කරමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය ලැබේවා. පෙරුවන් සරණයි. ඒ පරියංගේ සක්මනේදී ඒ කියන ලෑස්තිය තියෙනවා නම් සූදානම් ශරීරය තියෙනවා නම් හැමදාම ඉදිරියට තමයි යන්නේ. ඉතින් අපි මෙතෙක් හම්බ කරපු හැමදේම පරියංගට යනකොට තියෙන සූදානම් ශරීරෙන් කියයි. ලක්මන්ට යනකොට සූදානම් ශරීරය. ඉතින් ඒක තියෙනවා නම් අවදිය තියෙනවා. ඒ නිසා එන එන දෙයට මූණ දෙකන යන්න අවශ්‍ය කරන මේ ශක්තිය දැන් ඒකට එළඹිලා තියෙනවා. ඒකම සරණ කරගෙන ඒකම පිහිට කරගෙන දිගට නිතිපතා භාවනා කරලා ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට සෑම මොහොතක්ම සතියෙන් ගත කළ හැක යමක මා වෙත නගන කුඩා පැනයක් වුවද මගේ දැහැනට බාධාවකි යමෙකු මාහා කතා කිරීම මට කරදරයක් යයි හැඟේ මගේ නපුරුකම නිසා එසේ වේදයි නොදෙනමි මම ආධුනික යෝගිනියක් නමුත් බොහෝ කල පටන් හුරු කළ පරිදි දැස් පියාගත් පමණකින් සිත සංසුන් වේ. සිත කුමක් සිතුවද කුමන හඬක් ඇසුනද මම දැන් මෙතන ජීවත් වෙමින් බව දනිමි. සිරුරට කිසිදු අපහසුාවක් හෝ අමතර සුවපහසුාවක් නොවේ. සමබරව ඉඳගත් පමණකින් කිසිදු චලනයකින් තොර ඕනෑම කාලයක් එලෙස ගත කළ හැකිය. නමුත් උපන්දාපටන් දිය නොදුටු කලක් මෙන් දැඩි පිපාසයක් දැනේ. පැයකට වඩා නම් මෙම පිපාසය කෙසේවත් ඉවසිය නොහැකිය. භාවනාව පිණිස උපදෙස් දෙන සේක්වා. හොඳ වෙලාවට වැස්ස තියෙනවා ටැප් එකේ ඇති වෙන්න වතුර තියෙනවා. පහුගිය ටිකේ නම් ওই තිබුණා අපිට දවස් දෙකේ බොණ්ඩ නම් වතුර තිබුණා. ඇත්තටම කියනවනම් නාන්න නැතුව ගියා. ඉතින් මේ දවස්වල ප්‍රශ්න නැහැ. ඇති වෙන්න පිපාසාවේ තියෙන බොණ්ඩ ඔය තරහ යන්නේ ශබ්දවලට නෙවෙයි මනුස්ස කටහඬට විතරයි. ඒ තරම්ම මෛත්‍රියක් තියෙන අපි ගාව සීල සත්‍යෝ නිදිකෙත්තා නිරෝගෙත්තා සුවපත්ත්තා අල්ලපු gedar paratti ඇර. ආන්න හොඳයි මෛත්‍රියන්නේ. නිසා ඕන සද්දයක් ආවට ගන්න කෝච්චියක් ගියත් කමන්නේ මූදු වෙලවත් කමන්නේ හැබැයි මනුස්ස සද්ද පෙන්වන්න බෑ. ඒක පොඩ්ඩක් දැක්කොත් හිතා ගන්න පුළුවන් මේක හරියටම ඒ සිලෙක්ටිව් ලිසනින් එකක් තියෙන. ඒක අහලා සද්දයක් නම් ප්‍රශ්න නෑ මනුස්ස සද්ද විසඳ බෑ. පහු වෙනකොට ඒකත් අපිට පුළුවන් වෙනවා. යා සාමාන්‍ය සද්දයක් තමයි කියලා කටයුතු කරන්නේ. ඒකයි අපි කියන්නේ මේ වැඩමුළුවේ ඉන්නකොට එක්කෙනෙක් එක්කෙනෙක් අමතන්න එපා. කිසි වෙලාවක අමතන්න එපා. ඒක පීයෙන් දබලා ඉන්නා වගේ වැඩක්. කාටරි අමතන්න ඕන නම් අවසරයක් ගන්න ඕන. එහෙම තමයි බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ. මම මේ කරදර කරලා කතා කරලා කරදරයක්ද සමා වෙන්න නෑ මට කතා කරන්න එපයි කිව්වොත් එහෙනම් කර්මනිකයි කියන්නේ. කොහොමඩක්වත් එහෙමත් ආමන්ත්‍රණය කරන්න එපා. එතකොට මේ වගේ ඉතින් ওই තුවාල පැරිච්ච තුවාල තියෙනවනේ. ඒක ඇතුළේ භාවනා කරන්න යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම පරයන්කේදී සිත දෙස බලා සිටිමි. අතීත අනාගත සිතුවිලි නොමැතිව නොමැතුව ළඟදී ඇතිවන සිද්ධීන් පිළිබඳව ඇතුළත කතාව ඇත. විටක කිසිම අරමුණක් නැත. කයගෙන වැටහීමක්ද, වේදනා ගැන වැටහීමක්ද ඇත. සතිය තිබෙන අතර විටක සතිය නැතයි කියාද සිතේ. විස්තර කිරීමට තරම් මතකයක්ද නැත. පර්යංකය හරි හෝ හරි නොගියා කියා දුක් හෝ සතුටක්ද නැත. පර්යංකේ නැගී සිටි විට තදමත් වූ ස්වභාවයක් දැනේ. සක්මන කිසිම අරමුණක් නැතුව මෙනෙහි කිරීමක් නොමැතිව සක්මාන් කරමි. වටපිට බැලුවත්, ශබ්ද ඇසුණත්, ඇතුළත කතාව තිබුණත්, සතිය තිබුණත්, සතිය නැතත් මනසේ ඒ පිළිබඳව දුක් වීමක් හෝ පසුතැවීමක් නොමැත. මා සක්මන බහුලව සිදු කරන යෝගිනියක්මි. එදිනෙදා වැඩ කරන විටද සතිය එකිනෙකට වේගයෙන් මාරු වෙමින් පවතී. සතිය තිබෙන බවට දැනුවත් භාවය ඇත. විස්තර කිරීමට අපහසු බවක් ඇත. වැඩිපුරම කෙරෙන දිහා බලා සිටීම මිස කරන දේවල් අඩුයි. මාහට අනුකම්පාවෙන් උපදෙස් දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේ විදිහට බාධාවක් නැතුව යනකොට බාධාවක් ආවොත් සැකයක් ආවොත් විචිකිච්ඡාවක් ආවොත් මූල කර්මත්තාන්ට හිත දාන්න. ආවේ නැත්නම් ওই විදිහටම යන්න කොයි වෙලාවක හරි සැකයක් සාකච්ඡ විචිකිච්ඡාවක් ආවොත් සරණ වෙන්න පිට වෙන්න තමයි මූල කර්මත්තානේ තියෙන්නේ. නැත්නම් ශරීරයේ තියෙන්නේ ඉරියව්ව තියෙන්නේ. එහෙම නැත්නම් කොයි තියෙන විදිහට බය නැතුව තියෙනවා නම් ඔහේම යnderන එකයි තියෙන්නේ. එතකොට හිත විශාල පදාසයක පරාසයක අත්දැකීම් බහුල කරගන්නවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනා වම දකුණේ මෙනෙහි කරමින් සක්මන් කෙරුවෙමි සක්මන් වාර කිහිපයකට පසු වම ඔසවනවා ඉදිරියට ගෙන ගියා තැබුවා දකුණ ඔසවනවා ඉදිරියට ගෙන ගියා තැබුවා වශයෙන් සක්මන් කෙරුවෙමි එවිට සිත ඒමේ අත යන්නට විය එම නිසා නැවතත් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කරන්නට විය සක්මන් කරන විට පාදයේ දනහිස් නැවෙන ආකාරයත් පාදයේ පොළවේ තබන ආකාරයත් බලමින් සක්මන් කෙරුවෙමි. එවිට ඉඳ හිට සිත පිට ගියත් නැවත පාදවලට සිත පිහිටුවා ගත හැක. වැඩි වේලාවක් සතිමත්ව පෑම සක්මන් කළ හැක. පරයන්ක භාවනාව. පළමු පහසු ආකාරයට හිඳ දෑස් පියා සිටිනා ඉරියව්ව දෙස බැලුවෙමි. ඉන්පසු හුස්ම රැල්ල වෙත හිත යොමු කෙරුවෙමි. එවිට ආශ්වාස ප්‍රාශ්වාස වාතය නාසිකාග්‍රයේ ගැටෙනවා දැනුනි. ඒ දෙස බලා සිටින විට උඩුතල වම් පැත්තේ සිට දකුණු පැත්තට නලියන්නට විය. ඒ දෙසත් බලා සිටියෙමි. එය නැති විය. නැවත හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. එවිට සිත කමටහන් වාර්තාව ලියන අයරු උපදෙස් දෙන්නට විය. නමුත් නැවත සිත හුස්ම රැල්ල වෙත යොමු කෙරුවෙමි. එවිට හදවත රිද්මයකට චලනය වන්නට විය. ඒ දෙස බැලුවෙමි. හිත නැවත දොඩමළු වන්නට විය. හිත පිට ගිය බව දැන නැවත හුස්ම රැල්ල වෙත හිත පිහිටුවා ගන්නට හැකි විය. මෙලෙස අවධානයෙන් විනාඩි කිහිපයක් සිටින විට දරාගන්න අපහසු කකුලේ වේදනාවක් දැනෙන්නට විය. ස්වාමින් වහන්සේ පවසන පරිදි කකුලක් තියෙන නිසානේ වේදනාව දැනෙන්නේ කියා වේදනාව දෙස බලා සිටියෙමි. නැවත හිත හුස්ම රැල්ලට යොමු කරන්නට බොහෝ උත්සාහ දරුවෙමි. මද වේලාවකට පසු හුස්ම රැල්ල දැනුණත් නැවත සිත විසිරේ. එන්පසු මම පර්යාංකයෙන් නැගිට්ටෙමි. එවිට විනාඩි 40ක් පමණ මම පර්යාංකයේ සිට ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. ඔමෙ දෙසලලුන් දෙක තුනක් කමල්ලියලා තිබුණා ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියලා. লীලා තියෙන එකක්ද නැත්නම් මේ කියවන හොල්මන වරදලා කියවනක් දන්නේ ප්‍රශ්වාසය කියලා තියෙනවා. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ඒ වගේ භාෂා උගන්න තැනක් නෙවෙයි. නමුත් ඒක අර කියලා දෙන්න හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මේ විදිහට භාවනා වார்த்தාව ගැන බැලුවොත් රණ්ඩුව තියෙනවා, උරුට්ටුව තියෙනවා. තාම ඕනේ මට්ටමට අරගෙන නැහැ. නමුත් මේ විදිහට ගියොත් ටික ටික ටික ටික පරියන්කේ නැත්තම් තක්මන තමන්ගේ පාණේට නතු කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. කකුලක් තියෙන නිසා රිදෙන්නේ. මම රිදෙන දිහා බලනවා. ඒකට පොඩි තව පොඩි උපක්‍රමයක් අපි පොඩි ළමයින්ට කියලා දෙනවා සතිපාසලේ දකුණු කකුල රිදෙනවා නම් එතනම වම් කකුල බලන්න කියලා. ඒ කකුල hina වෙනවා උට කෙලෙලා මට හොඳයි කියලා hina ඒක දකින්නට අර වේදනාවක් නැති. ඒ මේ කකුල විදිනකොට අනික් කකුල නිවන් දැකලා. උට හරි සතුටක් තියෙනවා අර උට කෙලෙලා අයියේ. ඒක අපි වාසියට අරිනවල ආය වේදනකට යන වේදනාවක් නැහැ තමයි. ඉතින් අර කකුලත් තියෙන වේදනාව කියන එකත් හොඳයි. නමුත් අනික් අණ්ඩේ දිහා බලන්න ඒක. දකුණු අණ්ඩ කැඩිලා නම් වම් අණ්ඩ දිහා බලලා පොඩ්ඩක් හිත එහාට මෙහාට කරලා බලන්න ඔය වේදනාව නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙයට ප්‍රථමයෙන් භාවනා වැඩසටහන් දෙකකට සහභාගී වී ඇති අතර මෙවරද ඉතා උද්‍යෝගයෙන් උනන්දුයෙන් වැඩසටහනට සහභාගී වී සිටිමි. පසුගිය දින කිහිපය පුරාවට ඉතා පහසුවෙන් සක්මන් භාවනාවේ යෙදුනත් කිසිදු අරමුණක් අදහසක් නොමැතිව පුරුද්දට මෙන් සක්මනේ යෙදී ඇති බව වැටහුණි. ඒ දින කිහිපය පුරා වෙනත් අරමුණු කරාද නැවත සතිමත් වෙමින්ද ගෙවි ගිය බවට මතකය. ඊයේ රාත්‍රියේ වැලිමලුවේ සක්මන් කරමින් සිටින අතරේ සැහැල්ලු ආකාරයෙන් ශරීරයේ බර සීරු මාරුවට පාදෙන් පාදයට මාරුවන අයුරුත් එක් නිමේෂයකදී ශරීරයේ සියලු බර කිසිදු අපහසුකයෙන් තොරව පාදයේ ඇඟිලි වලින් පමණක් දරා සිටින බවද වැටහුණි. පර්යංක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ මම දැන් මෙතන පරයන්ක භාවනාවේදීද මුල් කාලයේ අත්විඳි අත්දැකීම් වලින් තොරව විචිත්‍ර වර්ණ හෝ ශරීරය පාවී යනවා සේ දැනීම සතිමත්ව ගත කිරීමට හැකිවිය. පරයන්කයේ සතියෙන් ගත කරන ගත කරන පටන් සිත වෙනත් අරමුණු කරා යොමු වන විට නිතර සිහිවන් සිහිවන්නේම වැඩමුළුවේ දෙවැනි දින ඔබ වහන්සේ විසින් දේශනා කළ ධර්මදේශනාවේ අඩංගු සතියෙන් සිටින තාක්කල් අකුසල් සිදු නොවේ යනුවෙන් මවිසින් මවිසින් සටහන් මවිසින් මවිසින් සටහන් කරගත් පාඩයයි. ඉදිරි කටයුතු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාර්ණික වූ අවවාද අපේක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ විදිහට කොයි වෙලාවෙත් ලදලද වෙලාවේ සතිය පිටවන්න ගත්තාම නුඹෝ කාලෙකින් සතිය ගුරුවරයෙක් වෙනවා. මාර්ගදර්ශකයෙක් වෙනවා. දොරටුපාලෙක් වෙනවා. ඒ ඒ රසාව ස්ථාවර වෙනකම් පොඩ්ඩක් උදව් කරා. දැනට ඉන්නේ ආතාවකාලිකව ඒ ගත්තට පස්සේ සතිය ඔක්කොම කරලා දෙනවා. ඒ නිසා ඒ සතියමයි ඒ කායන මාර්ගය කියන එක පිළි අරගත්තන ඒක තහවුරු වෙනකම් ওই දිගටම උදව් කරන්න ඊට පස්සේ සතිය තමන්ගේ කටයුතු කරලා දෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම කරන්නේ සිතින් වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියවර තැබීමයි. දැන් මට එය බොහෝ හොඳින් කළ හැක. නමුත් කොතෙක් පරීක්ෂා කළද පාදයේ මුලමැද අග අග පොළවේ ගැටෙන තැන් හෝ සිරුරේ බර පාදෙන් පාදයට මාරුවන හැටි හෝ නැවතී සිටින විට පාද දෙක ඔස්සේ සිරුරේ බර සමබර බෙදී ගොස් ඇති අයුරු හෝ මට නොදැනේ. මට කළ හැක්කේ වම දකුණ නිවැරදිව තැබීම පමණි. ස්වාමින් වහන්සේ එසේ මට ඉහත සියුම් සංවේදනා හඳුනාගත නොහැක්කේ මම සක්මන් කරන වේගය වැඩි නිසාද නැතහොත් මගේ සතිය තවමත් වැඩි නැති නිසාද කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔය සතිය දිගට පවත්වන්න පුළුවන් නම් පයේ විස්තර තිබුණත් එකයි නැතත් එකයි. අපි මේ විස්තර අවශ්‍ය කරන්නේ අඛණ්ඩව වැඩි වේලාවක් පයේ හිත පවත්වා ගැනීමට උදව් ආධාර පිණිසයි. ඒ නිසා අපි පයේ පිහිට පීවර පවතිනවා නම් මේක පටන් ගන්නකොට විනාඩි 5කින් 10කින් එන්නේ ඒක ආයාස කරද අනායාස කරද සෑහලුවෙන් සිටිනවාද කියලා සමස්ත වෙනස් වීම බලන්න පුඩා කුඩා අණු කුඩා වංශු විස්තර නැතුණාට කමන්නේ නැහැ. ඒ නිසා වැඩි වේලාවක් ඉන්නවනම් ඉnde ඉnde ඉnde මොකද්ද සක්මනට වෙන්නේ කියලා ඒකේ විපරිණාමය වෙනස් වීම ඇතිව නැති වෙන බව ගැන උනන්දු වෙච්චාම ඇති. අවසරයි ස්වාමින් වහන්ස පෙරදින සමූහ පරයන්ක භාවනාවේ මාගේ අත්දැකීම මුළු කාලය පැය එකයි විනාඩි 20ක් පමණ හුස්ම ඉහළටත් පහළටත් පැහැදිලිව යන සැටි බැලුවා. බාහිරින් පැමිණි ශබ්දයන් බොහොම පැහැදිලිව ඇසුණා. ඒවා බාධාවක් වුණේම නැහැ. ශබ්දය ඇසෙනවා. යලි හුස්මට හිත එනවා. යලි ශබ්දයක් ඇසෙනවා. යලි හුස්මට හිත එනවා. වතුර බින්දු බින්දු එක රිද්මයකට පොළොවට වැටෙනවා වාගේ එක ළඟ ආව ශබ්ද ගොඩක් වුණත් පැහැදිලිව වෙන වෙනම ඇසුණා. ඒවා එකකට පස්සේ එකක් ඒ ඒ අතරම ෂණිකව හුස්මටත් හිත යනවා. වේගයෙන් සිදු ක්‍රියාවලියක් වුණත් පැහැදිලිව වැටහුණා. තව වෙලා ගලා ගියා. හුස්මේ තිබූ හිත එලෙසමයි. ටික වේලාවකින් රූප මත වුණා. හුස්මට හිත ගියා. හුස්මේම හිත බැඳී ඉන්න බව හොඳ හැටි වැටහුණා. දඬු කඳක ගසා ඉහළට ඔසවා තිබූ ශරීරයක් දඬු කඳේ රැහන් එකින් එක කපන විට බිමට නැමෙන්නාක් මෙන් මගේ කයත් ලිහිල් වී බිමට බරවනු දැනුණා. තවමත් හුස්ම ගැන අවධානය. භාවනාවේ තව වේලා රැඳී ඉන්න නම් මේ බිමට බර වුණු ඉරියව අපහසු වෙන නිසා හුස්මේ හිත තියාගෙනම නැවතත් කය ඍජු කරගත්තා. මෙය සිදු වූයේ මුල් විනාඩි 45 පමණ ඇතුළත් විය යුතුය. පසුව කය ඍජුවම තිබුණා. විටින් විට පාදවල හිරිගතියක් වේදනාවක් දැනනද හුස්ම ගැනම හිත හිතා සිටින විට වේදනාව පහව ගියා. සෑම ශබ්දයක්ම පැහැදිලිව wen wenව ඇසුනාසේ ඔබ වහන්සේ භාවනාව නිම වී නැගිට යන බවත් ශබ්දවලට අනුව හොඳින් වැටහි ගියා. ඒ අනුව සමහර යෝගීන්ද නැගිට නැගිට යන ශබ්ද ඇසුනා. තවමත් හිත හුස්ම ගැන දකිමින් මේ අනුව කාලය පැය එකක් ඉක්මවා ගිය බව දන්නා. මම තවම හුස්මට හිත තියාගෙන පුදුමාකාර සතුටක් දන්නා. හුස්මින් ඉවතට යන බවක් ඇත්තේම නැහැ. නිින්ද ගිහිනුත් නැහැ. සතුට ඉහවහා ගියා. දෑසින් නිබේම කඳුළු කඩා හැලනවා. ඒත් හිත එලෙසමයි. තව ටිකක් පුළුවන්. තව ටිකක්. කිසිම බලයකට මම නවත්තන්න බෑ අදිෂ්ඨානයක් හිතට ආවා. ටිකකින් ඇඟ ඇතුලේ ඇති විශාල ශක්තියක් එළියට අදිනවා වාගේ වරහන් ඇතුලේ උරා ගන්න හදනවා වාගේ වම් පැත්තේ උරහිස දිශාවෙන් දැනුණා. ශරීරය එතනමයි. හුස්මේ හිත ඒ අදින ශක්තිය එළියට යන්න දෙන උවමනාවක් ඇති වුණා. යන දෙයක් එන තැනකින් ගියා වේ කියලා මම තව තවත් හුස්මේම රැඳී සිටියා. දැන් මට මගේ වීරිය ගැන පුදුම සන්තෝෂයක් දැනෙනවා. ඒක කියන්න වචන ගලපන්න බෑ. මුළු ලෝකයටම කෑ ගහලා කියන ලොකු ජයග්‍රහණයක් දැනුණා. ඇඟ කිලිපොලා ගියා. ඉබේම ටික වේලාවකින් ඇස්සරුණා. වෙන ලෝකයකින් බිමට කඩාගෙන වැටුණා වගේ. මම පැය එකයි විනාඩි 20 තුල මේ ලෝකයේ ඇති අසමසම කුසලයේ කරගත්තා කියා මට ප්‍රත්‍යක්ෂයි. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයි. මගේ ජීවිත කාලයට මේ තරම් වේලාවක් භාවනාවේ සහ එකම අරමුණකින් නොසෙලී සිටි පළමු අවස්ථාවයි. ගෞරවාන්විත ස්වාමින් වහන්සේ ඔබේ අදහස් කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. තව ටිකක් තව ටිකක් කියලා එම් පුරවන්න පුළුවන් නම් ප්‍රයිවට් බස් එක කොන්දොස්තර වැඩේට ටොප්. ඕත් කවුරු සෙනගේ හිටියත් පාරේ සීට් තියෙනවා සීට් තියෙනවා කියලා ගන්න. සීට් තියෙනවා සෙනගේ ඉන්නවා හැබැයි සීට් වල. හැබැයි සීට් තියෙනවා. ආන්නේ වගේ ප්‍රයිවට් බස් එකක් නම් ගන්න යන්න එපා. නාස්තිම වෙනවා. ඩ්‍රයිවර් ඩ්‍රයිවර් වැඩිත් කරන්න යන්න එපා. ඇක්සිඩන්ට් වැඩි. කොන්දොස්තර වැඩේට ෂෝ. එන්නේ එන කට්ටිය දාගන්න එකයි තියෙන්නේ. කිසිම එනකොට නතර කරන්න බෑ. මේ මුළු කතාවේම මම හිතන්නේ හත් අට පොලක සඳහන් කරලා දුන්නා මේ ඔක්කොම වෙද්දි සතිය ඔක්කොම වෙද්දි හුස්ම බලනවා. මොන්නම දෙයකින්වත් බාධා වෙන්නේ ඒක අමතක කරලා එන ආලෝකයි සද්දයි වේදනයි කිහිතුවිලි කතන්දර කරන්න ගියොත් තමයි ඔක්කොම අවුල තියෙන්නේ. ඔක්කොට මේ කරන්න බෑ වෙනම කතාවක්. නමුත් රහස තියෙන්නේ ඔය මොනවා වුණත් හුස්ම දිහා බලන්න හුස්ම කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. ওই මොනවා වුණ සතිය දිහා බලන්න සතිය කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. ආන්නේ විශ්වාසය ආවට පස්සේ තවත් ස්වර්ගයක් ඕනේ වෙන ස්වර්ගයක් කොහොමද කියලා සතුටෙන් ඉන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාව කරන්නෙමි. එය මට සක්මන් භාවනාවේදී හොඳින් සතිය රැඳවීමට හැකියීමත් පර්යංක භාවනාවට වාඩි විනාඩි 10ක් පමණ ගත වූ වහම මම නිදි කිරා වැටි ගොස් අවදි වීමත් නිසයි. එසේ අවදි වූ විටද මට සිතෙන්නේ ඇඳට ගොස් හොඳින් නිදා ගැනීමටයි. පර්යංකයේදී මෙතෙක් මම ආනාපානය පරීක්ෂා කිරීමට අපොහසත් වෙමි. නමුත් සක්මන් කරන විට වම දකුණ බොහෝ දුරට නොපැටලී පියවර තැබිය හැකිය. නමුත් බොහෝ වේලාවට සිත වෙනස් සිතුවිලිවල දිගින් දිගටම පැටලේ. ඒ වයින් මිදී බැලුව විගස මට මට වම දකුණ පැටලවි නැත. මම නිවැරදි ලෙස පියවර තබමින් සිටි. එනම් මම සිතුවිල වල පැටලී සිටින විටද වම දකුණ නිවැරදිව තබමින් ගොස් ඇත. මේ සතිය නොවේ යයි මට සිතේ. මම සිතින් වම දකුණ මෙනෙහි කරන රිද්මයට පාද හුරු වී ඇතයි සිතේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එයාලා සක්මනේදී මොන බාධාවක් පයේ හිත රඳවන්න ගන්න ප්‍රයත්නෙමයි පරියංකේදී නිදිමත ආවත් ඇඳර ගිල්ල නිදා ගන්න කියත් ඒ ඔක්කොම ඇසේ හුස්ම බලන්න ගත්තොත් ওই නිදිමත හරහා යන්න පුළුවන් ඔටි ඉස්සෙල්ලා ලියුම කියූප එකන කරපු වැඩි. ඒ නිසා ඒ හුස්ම බල අමතක කරලා නිදර ගියොත් තමයි නිින්ද අපි වහලා ගන්නෙ. ඒ හුස්ම තියේදී නැත්නම් නිින්ද තියේදී හුස්ම දිහා බලන්න ඉගෙන ගත්තොත් වෙන විදිහකට කියනවා නම් නිින්ද එනකොට හුස්ම අමුතු තාලයකට පෙරලිලා තියෙනවා. අන්නේ හුස්මේ පෙරලිය විපරිණාමය වෙන දෙයක් බවට පත් වෙන ස්වභාවය දැක ගන්න පුළුවන් නම් එයාගේ විපරිණාමය නිින්දකට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා සක්මණෙන් ගත ආදර්ශයෙන් පරියන්කිට දාන්න මූල කර්මස්ථානේ සරණ යන්න. එතකොට ඔය තියෙන බාධක ටිකක් අඩු කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන මුල හිටගෙන මොහොතක් කයේ ඉරියවට සිත යොමු කර එහි සිත එකඟ කරගෙන සක්මන ආරම්භයි. කිහිප විටක් වගේ ඇවිද යයි. ඉන්පසු තබන තබන පියවර දකුණ වම ලෙසින් සිතින් දැන සක්මනේ යෙදේ. සුළු මොහොතින් ඉබේම සක්මන සිදුවේ. වැඩි වේලාවක් හිස් බව තුල සක්මන කෙරේ. හිත පිට ගියද එය දැනුන ෂණයෙන් නැවත හිස් බවටම පැමිණේ. මෙලෙස සක්මන කෙරෙන සමහර අවස්ථාවලදී සිත සිතුවිලි ධාරාවක් තුලද ගමන් කරයි. මේ ඇතුළත කතාව පෙරට වඩා බොහෝ කෙටිය. එය කොයි ආකාරයෙන් කෙලස පැන නැගුණත් තාමත් ඒ තුල ඇත්තේ මමයා ඉහළ තබා ගැනීම මුදනා කිරීමයි. එනමුදු එය දැනුණ විගස පාදවල ස්පර්ශයේ සිත අනායාසයෙන්ම පැමිණේ. අවශ්‍ය නම් මෙලෙස එන සිතුවිලි තුලින්මද හිස් බව ශාන්ත බව දෙකගත හැක. ඇතිව නැතිව යන සිතුවිලි බොහෝ විට කාම ඡන්ද රාග සිතුවිලිය. මෙම සිතුවිලි ඇති වූ තැනින්ම නැති වී යයි. මේ සිතුවිලි කිසිවක් සක්මනටවත් අධ්‍යාත්මයේ හිස් ශාන්ත බවටත් බාධාවක් නොවේ. සක්මන අවසානයේ එම සිතුවිලි බොහෝ විට මතකයෙන් ගිලිහි ඇත. සක්මන් සක්මන් කළ බව පමණක් දනි. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී කයේ ලිහිල් බව, සිරස් ඍජු බව පිරික්සමින් ඉරියව්වට සිත අරමුණු කර පටන් ගනි. හුස්ම රැලි කිහිපයක් දැනී නොදැනී යයි. හිස් ස්වභාවය තුල හිත පවතී. සිතුවිලි ඇතුව නැතුව යයි. නිසල විලක් මධ්‍ය කරගෙන ඒ අවටින් බොඳ වී යන සිතුවිලිය. ඒ කිසියකට ඇලීමක් ගැටීමක් නැත. ඔහේ බලා හිඳිමි. සිත එහිම নিমগ্ন වී ඇත. සමහර අවස්ථාවලදී හිඳගත් විටම හුස්ම නොදැනීම ශාන්ත හිස්භාවය තුලම සිටී. විටක සිතුවිලි තුලින්ම හිත තැන්පත් වේ. හිස් ස්වභාවයටපත් වේ. බාහිරයට ගැන දැනීමක් නැත. මේ හිස් ස්වභාවයෙන් ඔබට සිත යන අවස්ථාද බොහෝය. එවිට කිසිම දැනීමක් නැත. කිසිවක් නොදැනේ. නැවත සුළු ගැසීමකින් ඒ ශාන්ත ස්වභාවයටම පැමිණේ. මෙලෙස කිහිප වාරක් එකම පරයන්කේ සිදුවේ. පරයන්ක භාවනාව මේ අවස්ථා දෙක අතර දෝලණය වේ. එනම් නිසල විලසා කිසිවක් නොදැනෙන සිත ගිලිහි යන අවස්ථා දෙක අතර බොහෝ කාලක සිට මෙම තත්වයේ භාවනාව සිදුවේ. සක්මණෙන් හා පරයන්කෙන් පරිබාහිර සිදුවන ක්‍රියාවන්ද ඔහේ සිදුවේ. එවිටද නිසල මධ්‍යද පිළිඹිබුවේ. ස්වාමින්වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට කාරුණික උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. පරියන්කේ හෝ සක්මනේ හෝ නිශ්චල භාවයේ පෙනිපෙනි බාධාවත් එක්ක ඉන්න පුළුවන් නම් මට ඕන යන්න පුළුවන් නිශ්චල බව මේ කනගාව තියෙන යන්නේ නැහැ. බාධාවත් එක්ක ඉන්න පටන් ගත්තාම බාධාවල් ඔක්කොම බලුකුක්කෝ බවටපත් වෙනවා. දුවන්න යන්න එපා. ආපහු නිශ්චල තැන්න යන්නත් එපා. නිශ්චල තැන්න යන්න පුළුවන් යන්නේ නැහැ. බාධාවත් එක්ක ඉන්නවා හිතවිල්ලත් එක්ක ඉන්නවා වේදනාවත් එක්ක ඉන්නවා සද්දත් එක්ක ඉන්නවා ඒ ඔක්කොම දන්න දහන් ඔක්කොම දහන් ගැට දාන මොකක්වත් හරියන්නේ නැහැ ඒ මොකද තමයි දන්න ඕන වෙලාවක විවේකයට යන්න පුළුවන් කියලා ඒ නිසා විවේකයට යන්න පුළුවන්කම තියෙද්දි නොයා එන බාධාවල් එක ගත කරනකොට බාධාවල තියෙන බොළඳකම ඒ වගේ තියෙන බොල් ගතිය කොම්බේ විතරයි තියෙන කියලා තේරෙනවා දුවන්න ගත්තොත් තමයි ඒගොල්ලෝ එලවලව හපන්නේ මුදුවට මුණ දෙන්න නිසල බව කනගාව තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මුල් මුල් දින අපහසුයෙන් තබමින් ගොස් දෙවන දිනේ පහසුයෙන් තබමින් ගොස් තෙවන දින වන විට වේගය වැඩි වූ වාසේක. අද හතරවන දිනයයි. සෙමෙන් පටන්ගත් ගමන දකුණ වම ලෙස සෙමෙන් සෙමෙන් විනාඩි 10ක් හෝ 15ක් පමණ යන්නට ඇත. ලනු පැදුර මත ආරම්භක ස්ථානයේදී සෙමෙන් පටන්ගත් ගමන මැදදී ඊතා වේගයෙන් ගමන් කරනවා මට නොදැනේ. උඩින් උඩින් යන්නක් මෙනි. පය භාගයක් පමණ ඉක්ම වූ පසු ගමනේ වේගයත් සමග නිවසේදී නිවසේදී ගමන් කිරීමේදී අපට පුරුදු පුහුණු විය යුතු ගමනයයි සිතමින් ගමන් කළා. නමුත් දකුණ වම යන්න මදින් මද අමතක වී ගියාසේ දැනෙනවා. වේගයද ඊටමත් අඩු වුණා. නමුත් දකුණ වම අමතක වුණත් විලිඹ මැද ඇඟිලි මහපට ඇඟිල්ලෙන් අවසන් වන බව මතකයෙන් ගමන් කළා. දැන් සතිය යහපත් බව දැනි සතුටු වෙමි. උදේ 7:30ට පමණ සක්මන් භාවනාව නවතා පරයන්කයට 7:35ට පමණ පැමිණියේ. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව ඊට වේදනාකාරී බැවින් පසුගිය දින කිහිපයම අමාරුවෙන් කාලය අවසන් වීමට පළමුව භාවනාවෙන් ඉවත් වේ. ඉවත් වී සක්මනට යෙදුණෙමි. අද 7:30 සිට පර්යංක භාවනාව ආරම්භුවෙමි. මාහට පර්යංක භාවනාවේදී නාසයේ සිදුරු දෙකෙන් ආශ්වාස ප්‍රාශ්වාස සිදුවේදයි අවබෝධ නො වූ බැවින් මා ඒ නිරීක්ෂණය කිරීමට ඒ සඳහා බොහෝ වේලාවක් යෙදුවෙමි. මා බොහෝ වේලාවක් ආශ්වාස ප්‍රාශ්වාස ගැන මහත් සිහියෙන් ගත කළා. මට හිතෙනවා මට එය අවබෝධ කර ගැනීමට මා උවමනාවෙන් හුස්ම ඉහළ පහළ ගැනීම බොහෝ වේලාවක් කළා කියා. ක්‍රමෙන් මා මෙතන සිටිනවා. හුස්ම ගන්නවා කියා සිතමින් ගත කරන පැයම පැයකට වැඩි කාලයක් ගත කර උත්සාහයෙන් පැයකට වැඩි කාලයක් ගත කර උත්සාහයෙන් ගැනීම නවතා බලා සිටිමි. නාස්පුඩු දෙක දෙපසට වෙනවා පමණයි. මට දැනෙන්නේ. නමුත් මම ඒ කෙරේම බලා සිටියා. ලා සෙවෙන ලා සෙවෙනලි වෙල්යායක යද්දී අවුව එනවා යනවා වගේ පෙනුණා. නමුත් මම නාස්පුඩු දෙක එහා මෙහා වෙනවා බලා සිටියා. මම දන්නේම නෑ. 7:30 සිට 9:45 වනතුරු භාවනාව කරගෙන ගියා. මට ඇඟේ පතේ උරහිසේ සිට උකුල් ප්‍රදේශයට බොහෝ වේදනාව දැනුණත් වේලාව ගත කර දිග භාවනාවක් කළා. මට සතුටුයි. ඔබ වහන්සේටත් මේ අරනේ සුළු හෝ මහා වැඩ කරන සෑම දෙනාට නිවනින් සැනසේවා. මට සක්මණේදී පේන අපි කඩේට දුවන්න ගියත් කෝච්චියට දුවන්න ගියත් සක්මන් මළුවක නොවුනත් ඒ යම් ප්‍රමාණයක් කුසල් කරගන්න පුළුවන්. යම් ප්‍රමාණයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම මේ විස්තර සහිත නැති වුණත් අවිජින වෙලාදී කිසි කෙනෙක් එක්ක අවිජින්න එපා. වචනයක්වත් කතා කරනවා කතා කරෝ සේරම හොදපාලුවට යන. නැවතිල ඇවිදින්න එතකොට ඕන දෙයක් කරනකොට මේක ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ආනපනේ හම්බුන් නැතත් ඒක බලන සුළු ගතිය තිබුණත් ඇති. ඒකට එලෙම්බසිටි ගතිය තියෙනවා නම් කුසලයේ සිද්ධ වෙනවා. ඒ ප්‍රයත්නේ පවා වටිනවා. ඉතින් එහෙම ගියාට පස්සේ ඉතින් අතවාසියටත් ඕක හම්බ වෙනවා. නමුත් මේ වෙලාවේ වුණත් තමයි දැනගන්න පුළුවන් මේ යොදන ප්‍රයත්නේ අහ කියන්නේ. ඒ නිසා ඒකට බෑ අර හැකි සංඥාව. මේක මම කරනවා කියන අදිෂ්ඨාන ශක්තිය තමයි බලපාන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම ස්ථානයේ මම ආදුනිකයෙක් වෙමි. නමුත් නිවසේදී අසුබය මරණ සතිය මෛත්‍රී භාවනාව වඩමි. ආනාපාන සතිය වැඩිීමේදී විනාඩි 5ක් පමණ යන විට සිතට නොඑක් සිතුවිලි වරහන් ඇතුලේ නරක දේවල් නොව ගලා එනවා. මුදින දෙක තුල ඒ සිදු වුණා. උත්සාහය අත් නොහැර ඔබ වහන්සේ පැහැදිලි කළ පරිදි නැවත නැවත භාවනාව සිදු කළා. ඊයේ සහ අද අරමුණෙහි සිත බොහෝ වේලා රැඳී තිබුණා. පෙරසේ කිහිප වතාවක් සිතුවිලි ආවත් සිත අනාත්මයයි සිහි කළ විට ඒ සිතුවිලි බැහැර වුණා. යම් යම් එලිපෙනුණත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා මගහැර ගියා. නැවත අනුමුණ ඉක්මනින් හිතට ආවා. මාහට වැරදි ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට උත්තම වූ නිර්වාණ සුවය මේ දැන් මේ භවයේම අවබෝධ වේවා. මේට ආදුනිකෙක්. ඔය එන ඕනම දෙයක් කරදරයක් කරගන්න පුළුවන් තකතිරකම මෝඩකම අමනකම තියෙනවා. ඕනම දෙයක් භාවනා අරමුණක් කරගන්න පුළුවන් සාධකයක් කරගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා තියෙනවා. එයිසා ඒ වෙලාවේ පවතින මනසේ හැටියට මානසිකත්වයේ හැටියට පැමිණෙන දේ දුක හෝ සැප වෙනවා. දෙන අරමුණේ කිසිම වගකීමක් නැහැ. ඒක දිහා අපි බලන හැටි තමයි භාවනාවේ මේක හොඳ පැත්තට හරව ගන්න හැටි තේරුණාට පස්සේ නරක තිබුණා ප්‍රශ්නයක් නැහැ. හොඳ පැත්තට හරව ගන්න දැනගත්තට පස්සේ නරක තිබුණා ප්‍රශ්නයක් නැහැ. අපිට එන විශ්වාසය නිසා ඒ නරකේ තියෙන නපුර නැති වෙනවා. එදාට ලෝකේ ජයගත්තා වගේ සතුටක් වෙනවා. යන්නේ ඔන්න වගේ අත්දැකීම් රාශියක් කරා තමයි. ඒ නිසා ධෛර්යයෙන් ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පෙරදිනයන් වලදී මා දැන් මෙතන යන බව වටහා ගැනීමට ශරීරයේ පොළවේ ගැටෙන තැන් මෙනෙහි කළ යුතු වුවත් ඔබ වහන්සේ විසින් ලබා දුන් කමඨහන් අනුව අද දින එකෙල්ලේම හුස්ම රැල්ල දෙස අවධානය යොමු කළ හැකි විය. ඔබ වහන්සේ සඳහන් කළ පරිදිම පෙර දිනයන් වලදී විකාර රූප පෙන්නත් ඔබ වහන්සේගේ දේශනෙන් පසු ඒවා විකාර රූප නොවන බවත් එකිනෙකට සම්බන්ධ බවත් වැටහින. එනම් තරහ ඇතිවන රූප පෙළක් පසුපස අභිමානය ඇතිවන රූප පෙළකුත් දුක ඇතිවන රූප පෙළක් පසුපස සතුට ඇතිවන රූප පෙළකුත් පිළිකුල ඇතිවන රූප පෙළක් පසුපස ආස්වාදය ඇතිවන රූප පෙළක් ලෙස එකින් එක මාරු වෙමින් වැල නොකැඩී දැర్శණය විය හිසහා දෙයක් හැර ශරීරයේ අනෙක් කිසිම කොටසක් පිළිබඳව හැඟීම් දැනීම් නැතිව ගිය අතර දවස දවසම නොව දවසම හෝ මේ අයරෙන් සිටිය හැකි බව සිතට නැගුණි. ශරීරයේ වම් පැත්තට වැටෙන්නට ආසන්න බව දර්ශනය වන්නට විය. එවෙලේ පෙනෙන තරම් වම්පසට ඇලවී නැති බව දැන සිටියත් කොතරම් වම්පසට ඇලවී ඇද්දැයි දැන ගැනීමට උවමනා වූයෙන් දෑසැර බැලුවෙමි. එවිට මා හටපෙනී ගියේ හිස මදක් වම් පසට ඇලවි ඇති බවක් පමණි. ඊයේද හැම අවස්ථාවකම සතියෙන් සිටියෙමි. පෙනෙන සෑම දෙයක්ම සටහන් කළ යුතු බැවින් මතකයේද තබා ගතිමි. තෙරුවන් සරණයි. ඔය මතකයේ තියාගෙන බැලුවොත් මේ පේන දෙයක් ගන්න දෙයක් නැහැ. බැලුවේ නැත්තම් පව් සිද්ධ වුණා, අකුසල් සිද්ධ වුණා කියලා කොච්චර දෝ පශ්චාත්තාප. හොඳට බලනින්ද කොච්චර ලස්සන බලන් හිටියත් මතක් කරන් හිටියත් මතක තියාගන්න තරම් දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. මතක තියාගෙන ඉන්නවනම් අකුසලයක් තමයි. පිළිකාවක්. ලෙඩක්. ඒ නිසා ඔක්කොම වමාරන්න පුළුවන් නම් ඊට පස්සේ වෙන්නේ නැතුව නෑ කොච්චරද වෙන හොඳට මතකයි. නමුත් විනාඩියක් යනකොට ගන්න දෙයක් නෑ. මුති අන්නේ විදියට එනේනේදී නිලුම්පතේ රඳිච්ච වතුර කඳුල වගේ නිලුම්පතේ තැර වෙන්නේ නැතුව ඉන්නවනම් ඒ ජීවිතය හරි සැහැල්ලුයි. ඒ ඒක නා වෙන කෙනෙකුට බරක් වෙන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ පව් මෙයා සමාදම් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පහසු ක්‍රමයක් තියේදී තමයි අපි මේ බරුවට දුක් පීඩා ගන්න නිසා භාවනා කරපු කෙනාට දෙකම කරත හැකි ඊට පස්සේ ඕනනම් දුක් පීඩා ගන්න පුළුවන් ඕනනම් නොගෙනින්න පුළුවන් අන්න එහෙම තියෙද්දු තියෙද්දි දුක් පීඩා ගන්න එක තමයි ජොලි ජොබ් එක නොගෙනින්න පුළුවන්කම තියෙද්දි නිකන් දුක් පීඩා ටිකක් අරගන්නවා නගර සභාවේ කුණු එකතු කරනවා හරි ජොලි වැඩි පස්සේ කරත හැකි වුණා දැන් ඔය ටික කොහොම කරන්නේ ගරු ස්වාමින් වහන්ස මේ දින කිහිපය තුළ පරයන්ක භාවනාවේදී මාලද අත්දැකීම් එකිනෙකට වෙනස් විය. ඊයේ සවස සමූහ පරයන්ක භාවනාවේදී ප්‍රථමයෙන් මා මෙතන යන ලෙස සිතා ස්වල්ප වේලාවක් කය දෙස බලා සිට ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළමි. වම්නාසයෙන් හුස්ම ගන්නා බව දකුණුනාසයෙන් පිටවන අයුරුත් පසුව නාස්පුඩු දෙකෙන්ම හුස්මගෙන නාස්පුඩු දෙකෙන්ම හුස්ම පිටවන අයුරුත් දුටුවෙමි. පසුව ආශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ඊතා වේගෙන් ඉහළ පහළ ගොස් සියුම් වී නැති වී සංසිඳුණු බවක් දැනුනි. නැවත ටික වේලාවකින් දිගු ආශ්වාසයක් දකුණු නාසයෙන්ොත් එතරම් දිගු නැති ප්‍රශ්වාසයක් වම් නාසයෙන්ොත් පිටවිය. නැවත ටික වේලාවක් සංසිඳුණු බවක් දැනුනි. එම අවස්ථාවේ දන්නා හඳුනන රූප මා ඉදිරියට පැමිණ අතරමඟ බාධා වූ අතර එහිදී සිත කියා සිටියේ ඔය කිසිරුවක් මට එපා ආශ්වාස ප්‍රශ්වාස දෙක පමණක් මම බලන්නේ යන්නයි. නැවත මම හුස්ම දෙස බලා සිටි අතර ආශාස ප්‍රශ්වාසයේ ඊතාස් හැමින් දැනුනි. නැවත අර රූප කලින්ට වඩා පෙනී සිටි අතර මා නැවත තදින් කියා සිටියේ ඔය කිසිවක් මට එපා යන්නයි. පසුව ඒ සියලු රූප නොපෙනී ගිය අතර ඊන්පසු කිසිදු රූපයක් මා ඉදිරියේ දැర్శණය නොවිය. මා හොඳින් ආශාස ප්‍රශ්වාසයේ උස් පහත් බවම දකිමින් සිටි අතර නැවත හුස්ම සංසිඳී සිත ඒකාග්‍ර විය. ඊටාම පැහැදිලි ශාන්ත බවක් දැනුනි. ඒ අවස්ථාවේ හුස්ම ඉහළ පහළ යාමක් දක්නට නොවිය. ශරීරයේ ඍජු වී බෙල්ල උඩු බැලි වී අහස දෙස බලා සිටින බව දැනුනි. කලින් අවස්ථාවවලදී කයට ඇති වූ අපහසුතා කිසිවක් මේ මොහොතේ දැනුනේ නැත. ශරීරයේද බොහෝ සෙයින් සැහැල් වී තිබුණි. නැවත ඊතාසෙමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව දැනුන හේන් ඒ දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ ඊතා ඊටාම උපේක්ෂා සහගත බවකින් ඒ දෙස බලා සිටින බවක් හැඟුනි. දිගු වේලාවක් එසේ සිට ඒ ඉරියව්වෙන්ම මා දැස් විවෘත කළ අතර ඒ මොහොතේ සියලු දේ පෙනුනේ හැඟීම් දැනීම් රහිත තත්වයකි. මහත් සුවයකි. රාත්‍රී කාලයේ මා භාවනා කළත් ඉහත තත්වය අත්දකින්නට නොලැබුණි. ආනාපාන සති භාවනාවෙන් තවදුරටත් ඉදිරියට යාමට උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔය වගේ තියෙන හැඟීම් දැනීම් වලින් තොර වෙන දේවල් තමයි මේ රූප දැක්කා, සද්ද ඇහුණා කියලා කිව්වට ඇත්තටම රූප නැහැ. මොනවාරි එන හැඟීමකට අපි නමක් දාන. ඉස්සෙල්ලා රචනෙත් තියෙනවා, මේ රචනෙත් තියෙනවා, විවිධ රූප පේනවා කියලා. ඒ ඇත්තටම පේන රූප නෙවෙයි, සද්දත් නෙවෙයි, ගඳත් නෙවෙයි, රසත් නෙවෙයි, පහසත් නෙවෙයි. මේ ශක්ති මතුවෙච්චාම අපි එක එක නම් වණන් දෙනවා. කවදා හෝ නම් වණන් දීව නැතර කෙරුවොත් කෙලෙස් හේරම ඉවරයි. ඔකට කිසිම නමක් දෙන්නේ නැතුව එන තාලෙට ඕන දෙයක් කොම නටලා බලයන් කියලා කරබන හිටියොත් මේක රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් කියලා වර්ග කරන්නේ නැතුව තේරෙන්න පටන් ගන්නවා කබර ගෝයා තල ගෝයා කරගන්නේ කාණ්ඩෝනවට තමයි. පැමිණෙන ඕනම දෙයකට නමක් දාපු ගමන් අපි අහු වෙනවා කෙලෙස් එකට. අපිට අයිතියක් තියෙනවා නමක් නොදයි. ඒ නිසා උත්සාහ කරලා බලන්න එනදී ඕන දෙයක් කරපු දෙයින් නම් දාන්න එපා. රෙජිස්ටර් කරන්න එපා. එතකොට ඒකෙන් එන බලපෑම නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔය වගේ රූප රූප සංඥා වුණාට පස්සේ තමයි ඒක කරන්න කියන්නේ. මතුවෙන කිසිම දෙයකට මේක රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද කියනවත් නම් දාන්න එපා. බලුවමනයක් වාගේ එහෙම නැත්නම් පනුරිත්තක් නටන ගවරවලක් වගේ ඕ නටන්නරි. ඒකට අපි නීතන් වනේ දෙන්නේ ගොජේ කියලා. ගොජේ මතුවෙනකොට නම දාන්නේ නැහැ. බලානින්න කිසිම දෙයක් අපිට වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ උපක්‍රම වලින් අපිට පුළුවන් දුරින්ම දුරුවන් කරලා දාන්න නම දුන්නොත් කිට්ටු කරගත්තා සුවද වුණා වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මේ දින කිහිපය තුළ භාවනාවෙන් පසු නිතරම සිත සිත දෙසම බලා සිටින බවක් දැනෙනවා මුලදී හුස්මෙන් පටන් ගත්තත් දැන් සියල්ල මනසේ නිශ්චල බව තුලින්ම මතුවන බවක් දැනෙනවා. උදාහරණයක් ලෙස මුලදී ශබ්ද බාහිරෙන් එන බවක් දැනුණා. ඉන්පසු එම ශබ්ද පපුව තුලින් ඇසෙන බවක් දැනුණා. දැන් එම ශබ්ද සිත තුලින්ම ඇසෙන බවක් දැනෙනවා. දියෙන් ගොඩගත් මාළයකු කටාරිමින් වසමින් හුස්ම ගන්නට නිරන්තර උත්සාහයක් ගන්නාක් මෙන් සතිමත්ව සිටීමේදී සිතද නිරන්තරයෙන් අරමුණු අල්ලා ගන්නට ක්‍රියා කරන සැටි පෙනෙනවා. ක්‍රීඩාවක් දෙස බලා සිටින්නාක් මෙන් මේ දෙස බලා සිටීමට හැකි වූද පැය භාගයකට පමණ පසු එසේ බලා සිටීමට කම්මැලි කමක් දැනෙනවා. එවිට මා නැවත හුස්ම හෝ කය වේදනාවලට සිත යොමු කරනවා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ කිරීම නිවැරදිදයි පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව මින් පෙර මා සක්මන් භාවනාව මේ තරම් කළ අයෙක් නොමි. එහෙත් දැන් මා එයට කැමැත්තෙමි. විනාඩි 5ක් පමණ සක්මන් භාවනාව කරන විටද සිත කයෙහි පාදයේහි දැනීමෙන් ඉවත් වී සිත දෙසටම යොමු වන්නේ සිතෙහි සැහැල්ලුව නිසල බව දැනෙන නිසයි. දැන් බොහෝ දුරට බාහිර හෝ අතීත අනාගත සිතුවිලි වලට සිත විසිරීම ඉතා අඩු වී තිබෙනවා. නිවසට ගිය පසුවත් උත්සාහ ගත යුතු බව වැටහෙනවා. ඔබ වහන්සේගේ දේශනාවෙන් අකුසලයක නොයෙදීමම කුසලයේ බව සිතට තදින්ම දැනුන නිසා සෑම විටකම උත්සාහයම උත්සාහයම සිත්ය දෙනවා. අසතියෙන් සිටින විට බොහෝ දුරට එය සතියෙන් දැනගන්නවා. සිත විසිරෙන අවස්ථාවලටද මා හසු වෙනවා. එවිට නැවත ආපසු හුස්මට පැමිණෙනවා. සතිමත් භවයේ සිටීමේදී සිත තුළ දයාව, කරුණාව, මෛත්‍රිය වැඩි වෙන බව වැටහෙනවා. දානය ගැනීමට පිඟාන පිළිගන්වන විට ඔවුන්ගේ ශ්‍රද්ධාව පිළිබඳ අනුකම්පාව දයාව මෛත්‍රිය ඇති වූ කඳුළු පුරණ තරම් වැඩි වෙනවා. බිත්තියේ දකින හූනාටත් ඒ වගේ ගසකින් කොළයක් කඩන්නටවත් සිතක් නැහැ. ඒ මෛත්‍රිය හුස්ම සමග ශරීරය පුරා ගලා යන බව දැනෙනවා. ශරීරය තුල ඉන්ද්‍රයන් අවයව කිසිත් නැති හිස් අවකාශයක් මෙන් දැනෙන අතර හුස්ම කිසිදු බාධාවකින් තොරව ගලා යනවා. එය සුවදායකයි. සිත නිතර ඒ දෙසට යොමු වෙනවා. මේ සියල්ල සුදු නොවන අවස්ථා තිබෙනවා. මේ භාවනා වැඩසටහනට සහභාගී වීමට ලැබීම කුසලයක් ලෙස සැලකනවා. ඔබ වහන්සේට මේ සත්ක්‍රියාවන් කිරීමට දීර්ඝායු නිරෝගී බව ලැබේවා. නිර්වාණ සුවය සුවපත් වේවා. තෙරුවන් සරණයි. නිශ්චලතන්ට ගියාම බැලුවට සිවුරේ සිරුරේ සීමාව පේන්නේ මේ හැරිට යනකම් මං ඉහහට මම නෙවෙයි කියලා සීමාවක් නැහැ. ඒ වගේම හුස්මේ ආස්වාසේ ඉවරයක් නැහැ. ප්‍රසවාසයේ පටන් ගැනීමකුත් නැහැ. ඔහි එක ටිකට මාරු වෙනවා. මොනම සීමාවක්වත් නැහැ. හොයන්න යන්නත් එපා. වන්න ගියොත් ආතතියක් එනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක මේ සීමාවල් දාගෙන මේක ඒකයි මේක මේකයි කියපු ගමන් ආතතිය තමයි. ඉතින් අන්න ඒව නොකර එම නොවි ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්කමක් බුදුහාමුදුරුවන්ට මතු කරලා දීලා තියෙනවා. හැබැයි ඒක අපි ළඟ තියෙන ගුණයක්. මේ බුදුහාමුදුරුවෝ දීපු ගුණයක් නෙවෙයි. මේ අපි මේ නෑදෑයෝයි අසල්වැසියෝ නිසා තමයි මේ කක්කාව ගාගෙන තියෙන්නේ. ඇසුර නිසා. ආගන්තුක උපක්ලේශ නිසා. ඒ නිසා අපිත් අනික් අයටත් වගේ කරදර කරනවා ඇති. අනික් අයත් අපිට කරදර කරනවා. නිසා ලදලද හැම වෙලාවෙම slowly, mindfully, silently නිස්සද්දව වැඩකරන නැවතිල්ල වැඩකරන සතියෙන් වැඩකරන. ඕන කෙනෙකුට කරගන්න දෙයක් කරගන්නයි. එතකොට තමයි තේරෙනවා ඉව ගා ගන්නත් එපා මේ කොච්චර සෙනගීටියත් හැප්පෙන්නේ නැතු යන පාර තියෙනවා. ඉතින් මේ වගේ තොරතුරු වලින් තමයි අපිට අපිට තේරෙන්නේ පාර තියෙනවා යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසෙයි. ආන්නේ විදිහට මේ සතුටෙන් ඒ ඝර්ෂණේ නැති බාධා නැති මාර්ගයේ සොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ප්‍රථමවට ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී වූ යෝගිනියක් සක්මන් භාවනාව පළමුව සක්මන් මළුවේ එහාට මෙහාට සාමාන්‍ය වේගෙන් විනාඩි 5ක් පමණ ඇවිද්දෙමි. ඉන්පසු වම දකුණ ලෙස පාද තැබුවෙමි. වම දකුණ ලෙස පාද තබන විට නිවැරදි පාදය පැටලවීම ඊට අඩුය. සිතට බාහිර අරමුණක් පැමිණියත් ෂණයෙන් සිතවිල්ලක් පැමිණියායේ අරමුණ වී නැවත මනසින් වම දකුණ ලෙස මෙනෙහි කරයි. සිතවිල්ලෙන් ඉවත් වී পায় තැබීම නැවත ආරම්භ කරන විට බොහෝ විට පාදයේ නිවැරදිව නිවැරදිවම තැබීම සිදු කරයි. එක දිගට මෙලෙස පාද තබන විට පොළවේ රළු බව මුලින් වැටහි, ඉන්පසු එම පොළවේම සියුම් ස්පර්ශ වන බව තේරුම් යයි. ඔසවනවා, රැගෙන යනවා, තබනවා ලෙස පාද මෙනෙහි කරමින් තැබීමේදීද නිවැරදිවම පාද තබා සක්මන් කළ හැකිය. මෙලෙස පාද තබන විට සිතුවිල්ලක් පැමිණිය හොත් එවිටද සිතුවිල්ලක් පැමිණියායයි හැඟී නැවත පාද ඔසවනවා රැගෙන යනවා තබනවා ලෙස නිවැරදිව මෙනෙහි කිරීමට නොහැකිව මුලින්ම පැටලැවේ. නමුත් පැටලුණායයි හැඟී නැවත නිවැරදිව පියවර තැබීමට හැකිය. පැයක පමණ කාලයක් එක දිගට සක්මන් භාවනාව සිදු කළ හැක. සක්මන් කිරීමට සිත වැඩිපුර කැමැති බවද හැඟී යයි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට සුදුසු ලෙස වාඩි වී විනාඩි 5ක් පමණ යනතුරු මම දැන් මෙතන යනුවෙන් සිහි කරයි. ඉන්පසු ආශ්වාසය සහ ප්‍රශ්වාසය කෙරෙහි සිත යොමු කරයි. ආශ්වාසය මුලදී රළු වුවත් වාර 30ක් පමණ යන විට මෘදුව සිදුවෙන බව වැටහුණි. ප්‍රශ්වාසය පිට කරන විට නාසිකාග්‍රයේ ගැටෙන බව වැටහුණි. වාර 50ක් පමණ යන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉබේ රිද්මයකට අනුව සිදුවන බවත් එසේ ටික වේලාවකින් ආනාපානය වඩන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බව නොදැනී ගියේය. එම ඉරියව්වෙන් විනාඩි 10ක් පමණ සිටියේය. පරයන්කේ සිට මිනිත්තු 25ක් පමණ යන විට දකුණු පාදයේ වේදනාවක් වේදනාවක් හටගෙන ආනාපානය වැඩිවීමට අපහසු වෙයි. එවිට අරමුණෙන් සිත පිහිටුවීමට නොහැක. මුලින් මෙය මිනිත්තු 20කින් පමණ සිදු වුවා දැන් පෙරට වඩා මට වේදනාව දරාගෙන සිටිය හැක. මෙම වේදනාව නොසලකා එකම ඉරියව්වෙන් සිටීමට මම තවත් උත්සාහ කරමි. මුලදී මගේ සිත ආනාපානයට යොමු කිරීමට ඉතා අපහසු විය. බාහිර සිතුවිලි ගලා ආ ප්‍රමාණය වැඩිය. නමුත් දැන් සිත යම්තාක් දුරකට ආනාපානයට යොමු කිරීම පහසුය. විනාඩි 30කට වඩා පරයන්ක භාවනාව සිදු කිරීමේදී නිදිමත ස්වභාවයක් මට නොදැනීම පැමිණේ. එවිට ඔළුව කඩා වැටි ආපසු පියවි 100ට එන විට නොදැනුවත්වම මූලික මූලික පියවර 100ට එයි. වරහන් ඇතුලේ මම දැන් මෙතන. ইহත විස්තර කිරීමවල අඩුපාඩු හා වර්ධනය කළ යුතු තැන් කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ විදිහට අර වේදනාවත් එක්ක ඉන්න පුළුවන් වෙනවා. එනත්තම් මොනවා ඔලුවට දැම්මත් හිටින්නේ නැහැ. දැන් පල්ල නැති මල්ලකට මොනවද පුරවන්න හදනවා. ඒ කෙලෙස් ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අඩිය නැහැනේ මේකේ. ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් දාන්න කියන්නේ. අන්න ඒ බව තේරුම් ගත්තට පස්සේ පේනවා මේක පල්ල හයියෙන් අල්ලගෙන ඉන්න එක තමයි පුත්තජනය කරන්නේ. ඒක දාන දාන දේ එකතු වෙනවා. පල්ල මුකුත් නැහැ. ඉතින් අපි ඒ දවස්වල කඩේ යනකොට මේ කඩදාසි මළු හැරයි යන්න ඕනේ. ඒ කඩදාසි නැති හිගයක් තිබ්බා. ඉතින් කඩදාසි මල් ටික ඔක්කොම එකතු කරලා දෙනවා අපි පොඩි ඇටමට කඩේ යනකොට අම්මා ඒකට දාන්න කියලා. මේ සම්පකාරය විතරයි බඩු තියෙන්නේ. වෙන තැනක නැහැ. ඉතින් ඒ සම්බකර මැජර් මාත්‍ය මල්ල අල්ල සීන එක දානකොට පල්ල නැහැ. ඒක වැටෙනවා බීම. ඉවෙන්ති ගෝණියෙන් පිට රවලමයි දියා බැලුවා. ඉතින් මම මොනව කරන්නේ? අම්මා දීපු මල්ල. මං අරන් ගියා ඌට සීනි කෝප්පයක් අහක ගියා. දැන් මේ දානකොට පල්ල නැහැ. ඒ දානන් ඒක හරි වැරද්දක් තමයි දැන් හරි වටිනවා. ඔය මේ එක එකනා මගේ මල්ලේ දාන දේවල් ඔක්කොම තියාගෙන ගියොත් එහෙම මට මල්ලක් නෙවෙයි ගොල්ලක් තිබිලා බෑ. ඒක මං බහැරලා හැන්දාට බලනකොට මොකක්වත් නැහැ මල්ලා හිස්. මොකද පල්ල නැහැ. ඕගොල්ලෝ එහෙම නෙමෙයි මේක හයියෙන් බද යට අල්ලගෙන ඉන්න කොහොමදත්. ඉතින් එන ඔක්කොම කරි. ඒ නිසා ඔන්න පොඩි පොඩි සාත්‍ර ටිකක් ඉගෙන ගත්තා නම් ජීවිතේ මල් ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනා අත්දැකීම් පරයන්ක භාවනාව සිත හුස්ම රැළ වෙත පිහිටුවා එය දෙස බලා සිටීමේ විටින් විට වෙනත් අරමුණු කෙරෙහි සිත ඇදී ගියත් ඒ වහම යලි හුස්ම වෙත සිහිය පිහිටුවීමට හැකිවිය විනාඩි 30ක් පමණ යන විට අත් දෙක තබා තිබෙන ඉරියාව උකුල මත වම් මත පිට දකුණු අත නොදැනී ගියේය අත් දෙක නැතුවාසේ කිසිම ස්පර්ශයක් නොදැනුනි දෙපා බිම ගැටෙන බවත් වාඩි වී සිටින බවත් හොඳින් දැනුනි ටික වේලාවකින් දකුණු උරහිසේ තදබල වේදනාවක් දැනුනි. එම ඉරියව්වෙන් හුස්ම දෙස බලමින් තවදුරටත් සිටීමට අපහසු වූනේ උරහිස් වේදනාව නිසායි. සක්මන් භාවනාව වම දකුණ ලෙස දෙපා තබන විට වෙනස් සිතුවිලි සිතට ගලා එයි. එහෙත් වම දකුණ කිසිවිටක නිවැරදින්නේ නැත. වෙනස් සිතුවිලි සමග වම දකුණ නිසි ලෙස පැවැත්වේ. පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සිහිය පිහිටුවීමට හැකිවිය. ටික වේලාවක් යද්දී විසි වෙනවාසේ දැනුනි. පසුව වම් වලලු කරෙහි තදබල වේදනාවක් ඇතිවිය. සක්මන් භාවනාව නවතා පරයන්කයට ඉඳ ගතිමි. ස්වාමින් වහන්සේ දෛනික කටයුතුද සිහියෙන් කිරීමට උත්සාහ කළමි. අවසානයේ නිින්ද සඳහා සූදානම් වූ නමුත් සිතට එන සිතුවිලි දෙස බලමින් බැහැර කිරීමට ගෑමේදී නිින්ද බොහෝ වේලාවක් ප්‍රමාද විය. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඉතින් වැඩි කල් යන්නේ අපි භාවනා කරත් නැතත් සත්‍යමත් තුනත් නැතත් හිත තියෙන්නේ සතියෙමයි. පැය 24ම තියෙන්නේ සතියේ. ඉතින් ඒක තේරුණාට පස්සේ තේරෙනවා manussකම ලැබෙනකොටම ලැබිච්ච දායාදයක්. අපි මේ අනම්මනම් තියෙන දේවල් ලොකු කරගන්න කියම සතිය බාල කරගත්තාම අපි බාල්දු වෙනවා. පැය 24ම සතිය තියෙන කියලා හිතාගන්න. ඒ නිසා සරුවචනාංශයේ දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන සියලු ධර්ම වල සතිය අධිපතිකම් කරනවා. අන්න ඒක දන්නේ නැති එක තමයි මේ රත්නපුරේ මිනිස්සු Taman ඉන්න ඉඩමේ මණිකක් තියෙන බව දන්නේ නැත්නම් හිඟා කකා ඕකේ බලක් අටවගෙන ඉන්නවා. මණිකක් තියෙන බව දන්නවනම් ඌ ණයට කීයක් හරි යනවාට හාරනවා. ඉතින් ඒකොට ඉන්නවා දන්නේ නැහැ සතිය නෑ සතිය ගැටනවා සතිය හදාගන්නේ කොහොමද කියලා නටනවා. සතියමයි ජීවිතේ කියන්නේ. මේ වගේ කෙනෙකුට හරි ලේසි උදේ ඉඳලා හැන්ද වෙනකම් සතියට ඕන කෙනෙකුට ඇවිල්ලා කඩන්න කියන්නේ. ඉතින් ආවට පස්සේ හැබැයි ඉතින් යනකන් ටිකක් තන වඩන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ manussකම කියන්නේම සතියක්. මනුස්ස හිතේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒසෝක නෑ කියලා නිකන් මුස්පේන්තු මුණක් හදා ගන්න එපා. මේක තියෙනවා. මේක මම මතු කරගන්නවා කියන අදහස ඇති කරගත්තාම මනුස්ස ලීලාවක් එනවා ශරීරෙට. නැත්තම් තිරිසන් ලීලාවක් තියෙනවා. නාග යක්ෂ මකර ලීලාවක් තියෙනවා. මනුස්ස ලීලාවක් එන්න හැම වෙලාවෙම කරන්න පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. අවසරයි ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව වාඩි වී විනාඩි 10ක් පමණ යනතුරු හුස්ම රැල්ල නාසයේ බිත්ති මත වැදී ඇතුල් වෙනවා පිට වෙනවා හොඳට දැනේ. ඉන්පසු කිසියම් දෙයක් නොදැනී යයි. ඉන්පසු සැහැල්ලුවක් දැනේ. හිත පිට යන වාර ගණන වැඩි. නැවත සතියට පැමිණේ. මූල කර්මස්ථානයේට. මේ ඉරියව්වෙන් පැයක් පමණ සිටිය හැකියි. අවට ഘോഷාව ඇසෙයි. ඒවා මට නෙවෙයි මගේ නොවේ කියා සිතට ගනි. ශරීරයේ වේදනාව දැනේ. එවිට වේදනාවක් කියා මෙනෙහි කරයි. වේදනාව පහවෙයි. නැවත එයි. මේක තමයි ජීවිතේ හැටි කියා සිතේ. මේ දින හතර ගෙවුනේ ඊටාම ප්‍රීතියෙන්. සක්මන් භාවනාව. සක්මන් භාවනාව පැය ගාණක් වුණත් කළ හැකි. හරිම සහැල්ලුවක් දැනේ. යටපතුලේ විලුඹ සිට ඇඟිලි දක්වා රෝදයක් වගේ ගමන් කරයි. අත් දෙක පිටිපස්සට තබාගෙන සක්මන් කරන විට පාවෙන ගතියක් දැනේ. මෙම වැඩමුළුව කරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම අවබෝධය වී ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ලියන එක්කනටත් ධර්මය අවබෝධ වේවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. ස්වාමින් වහන්සේ දෙන ලද කමඨහන් පිළිපදමින් භාවනාවේ ඉදිරි ගමන් මග යමින් සිටියේදී අද දින පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව වඩන විට හොඳින් හුස්ම රැල්ල නාස්පුඩුවේ වදින ආකාරය අත්විඳිමි. ආශ්වාසය ප්‍රශ්වාසය දිග කෙටි බව සීතල බව හා උණුසුම් බවත් අත්විඳිමි. හුස්ම රැල්ල අමතක වී මම සෑහෙන වේලාවක් පැය එකමාරක් පමණ හිඳ හිඳි බව අත්විඳෙමි. නිදිමත නැති වුවද වරින් වර ඔළුව පහතට බර වෙන ගතිය නිරීක්ෂණය කළෙමි. නැවත සතිමත් පැයකමාරක් පමණ කාලයක් පරයන්ක භාවනාවේ නියැලී සිටිමි. වේදනාවන් කිසිවක් නැත. ඔළුව බර ගතියක්ද නැත. ශරීරයම සැහැල්ලු බවද ශරීරයේ කෙටු වී ඇති බවද නිරීක්ෂණය කළෙමි. ගත කරන දින තුන ලැබූ අත්දැකීම්ද ලියා කමඨහන් ලබා එහි ලබාගත් ප්‍රතිඵල අනුව ප්‍රබෝධමත් බවත් සතුටත් භුක්ති විඳෙමු. සක්මන් භාවනාව මූලික කමඨහන් අනුගමනය කරමින් සක්මන දිගටම කරගෙන යන අතර වෙනදාට වඩා සිත විසිරී යන ගතිය අඩු බව අත්විඳෙමි. සහැල්ලුවෙන් සක්මන් කරගෙන යා හැක සක්මනේ නිරත වී පර්යංකයට ආවිට ඉක්මනින් සිත සංසුන් කර ගැනීමට පුළුවන් විය. භාවනාව කරගෙන යාම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ මේ නිසන්තලේ නිසිනින්දේ කරන්න පුළුවන් මේ ගතිය මම කියන්නේ පෙරකල පිනක් කියලා. කරන්න ඕන දේ නිසින්ින්ද කරන්න හම්බ වෙන්නේ නැහැ නේ gedara ඉන්නකොට. එතකොට පිනමදි. මෙහිදී ලැබෙනවා. ඒ නිසා එකක් ජයසිරි මංගලම් කියලා කාලසටහන හරියටම නිතිපතා කරන්න. එතකොට භාවනාවෙන් ජීවනයේ හැදියාවට, ජීවන හැදියාවෙන් භාවනාවටත් ලুকু මේ අන්‍යෝන්‍ය සහයෝගයක් ලැබෙනවා. හරියට පුංචි ළමෙක් ඉස්ලාම ඉස්කෝලේ ගිහිල්ලා හරියට කාලසටහනට වැඩ කරන්න ඉගෙන ගත්තා වගේ. හරියට පන්චුවැලිටි වෙලාවට වැඩ කරන එක ඉගෙන ගන්න ලොකු ධෛර්යයක් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 3කට වඩා කාලයක් තිස්සේ සතිය වඩනා අයෙක්මි. සක්මන පතුලට දැනෙන දැනීම් වලට සතිය යොදමින් සක්මනේ යෙදෙමි. පරයන්කය පිම්බීම හැකිලිම. පෑයකට ආසන්න කාලයක් සක්මනේ යෙදී පරයන්කයට වාඩි වෙමි. ඊතා සුළු මොහොතකින් පිම්බීම හැකිලිම නොදෙනී යයි. ඉන්පසු ඔහේ සිටිනා වගේ දැනේ. කිසිම දෙයක් නැත. සිතුවිලි සිතුවිලි එහෙන් මෙහෙන් ඇවිත් යයි. ඒ වාද බාධා නැත. ඕනෑ තරම් වේලාවක් එසේ සිටිය හැක. මට සිතෙන්නේ කාලය ගෙවි ගොස් සිදු වූ දෙයක් නැත කියාය. සමහර විට නිින්ද ගිහින් වගේ සිතේ. එහෙත් නිින්ද ගියේ නම් නැත. මින් පෙර අවස්ථාවලත් निराமிස ප්‍රීතියක් වගේ දැනුනි. වරහන් ඇතුලේ පසුගිය වැඩසටහන් වලදී මේ දින ටිකේම සිදු වූයේ ඉහත සඳහන් පරිදිය. නිදා නිදාගෙන ඉඳලා නැගිටලා යන වාසේ හැඟේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා කරගෙන යන ආකාරය නිවැරදිදයි පහදා දෙන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ අසරණ අපවෙනින් කරන මේ උතුම් සේවාව ඊටාම ආගනේය. මේ උතුම් ශාසනික මෙහෙය තවත් ඉදිරියට කරගෙන යන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවා. මේ අපිට දැනෙන අපි කරන දේවල් වලට සරුවත් යන සිතානේ කිංචන කියලා. කිසිවක්. නිවන කියන්නේ අකිංචන. මොකක්වත් නැහැ. ඉතින් අකිංචනේ ආවට පස්සේ සැකයක් එනවා. මේක හරිද වැරදිද කියලා. මේක ලියලා තියෙන බොහොම ලස්සන මගේ හිතේ මුකුත් නැහැ. හිතවිලිත් නැහැ. ආනපනෙත් නැහැ. මේක හරිද කියලා සැකයක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිවන දුන්නත් අඳුනන්නේ නැහැ. කක්ක බෙට්ටක් දුන්නොත් නම් හරියටම අඳුරනවා. මේ ජාතිමිකක් අරගෙන ඉනිකොත් ආයෙ ගිහලා දුවගෙන ගිහලා ගෙනල්ලා දෙයි. ඉතින් මේ අතට දුන්නත් නිවන මේ බෞද්ධ වෙලා අපි මේ අඳුරන්නේ නැහැ. මම මේ ලියපෙකනගේ දෝෂයක් දකින්න නෙවෙයි. ලියන එක නයි කඩු ගන්න කියනවා. මට විවේකයක් ආව සෝංශ දැන් හරිද? මේකට බුදුජානස් දෙන්නේ අකිංචන කිසිවක් නැහැ. ඉතින් අපි ආවනම් මොන හරි අරගෙන යන්න කියලා පරාදයි. තියෙන්නේ අර තියෙන ඔක්කොම හැලෙන එක විතරයි. එකතු කිරීම, එක්රැස් කිරීම බදා ගැනීම සංස්කාර අකුසල් කර්ම. අකින්චනයි රත් කරපු දෙයක් නැහැ තිබුණ දේ ගියා නම් ඒක තමයි බුදුජානනාථේ කියන්නේ. ඉතින් ඒකට පෞරුෂත්වය ඇති කරගන්න මේක ලැබුණට බෑ ඒක දරන්නේ පින නැහැ. ඉතින් පින තියෙන්නේ අහු බණෙන් තමයි. සුද්ධ වෙච්ච කමටහනේ තමයි ඒක එන්නේ. හරියට මේක තමයි තන වඩ ගන්න ඕනේ කියලා ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ කාටවත්. ඒක භාවනාවේ කරලම කමඨාන් සුද්ධ කරලම ගන්න ඕනේ. ඒ නිසා මේ වගේ කෙනෙක් ලියනකොට උංගව දෙනුගේ කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා අදිෂ්ඨානීය යුක්තව ඉදිරියට යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහදා දෙන සේක්වා සක්මන් භාවනා කිරීමේදී වම දකුණ ලෙස පාද ස්පර්ශයේ සිහිය පිහිටුවා ගමන් කිරීමට වඩා ඔසවනවා ගෙන යනවා තබනවා මුල මැද අග ලෙස පියවර wen වශයෙන් කඩා ගමන් කිරීමෙන් භාවනා ඉක්මනින් ප්‍රගුණ වීමට බලපානවද? කෙටියෙන් විස්තර කර දෙන්න. ඔබ වහන්සේට මේ කරන සේවාව තවදුරටත් කරගෙන යාමට නිරෝගී සුවයම ලැබේවා. තෙරුවන් සරණයි. භාවනා කරන්න එපා. සතිය වෙදෙන්න උදව් වෙන්නේ මොකද්ද කියලා බලන්න. භාවනා කරන්න ගියොත් තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මම එලඹ සිටි සිහිය මට හොඳට තියෙන්නේ කොයි විදිහටද කෙරුවොත්ද කියලා ඒ දෙක කරලා බැලුවට දෝෂයක් නැහැ. ඒක ආර්ය පරිශ්‍රයෙන්ට යන්නේ. ඒ නිසා මම මට කියන්න පුළුවන්. මම ලේසියෙන් කරාරින උත්තරේ තමයි භාවනා නම් කරන්න එපා. පුළුවන් තරම් සතුටුමත් වෙන්න සතුටුමත් වීමට උදව් කරන දේ ආධාර කරන දේ අනුග්‍රහ කරන දේ තමයි අපි අගය කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙක්මි. පරයන්ක භාවනාවේදී පළමු විනාඩි 15ක්වත් එකම ඉරියව්වකින් සිටීමට නොහැකි වූ මට මේ වන විට පැයක් පමණ ඉරියව්ව බිඳ නොගෙන සිටීමට පුළුවන්. සතියද විටින් විට කැඩුනද ෂණිකව ඒ තේරුම්ගෙන නැවත සතිමත් විය හැක. ඊයේ දිනේදී ආශ්වාස ප්‍රශ්වාසය ගැන මෙනෙහි කරමින් ඉන්නා විට එහි උණුසුම් සිසිල් බව, දිග කෙටි බව, සියුම් බව අත්විඳෙමි. පසුව හුස්ම රැල්ල නොදෙනී ගියේය. මා ශරීරයේ දෙස බලා සිටින විට මුළු ශරීරෙම එසවිය නොහැකි විශාල පර්වතයක් මෙන් බරක් දැනුනි. ඒ වෙලාවේදී මගේ අත් දෙක පමණක් තිබෙන බවත්, එයද සෙලවිය නොහැකි ලෙස ලොක් වී ඇති ලෙසක් දැනුනි. භාවනාව දිගටම කරගෙන යාමට අවවාදයක් දෙන සේක්වා. සක්මන් භාවනාවේදී සිත අරමුණේ තබාගෙන පරයන්ක භාවනාවට වඩා වැඩි වේලාවක් සතිමත්ව සිටිය හැක. මෘදු බව, රළු බව, ශරීරයේ බර, කකුලේ එක් එක් කොටස් වලට දැනෙන බව හොඳින් අත්විඳිමි. මෙය මෙසේම දිගටම කරගෙන යාම සුදුසුදැයි පහදා දෙන්න. පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය මේකේ සියුම් තැනකට පෙන්වන්න හදනවා පදියංගේදී ආනපන ගෙවිගෙන යනකොට ශරීරය දිහා බලනකොට ශරීර මහා ගලක් වගේ අතපය ලොක් වෙලා වගේ වැටෙනවා. ඒ දෝෂයක් නෑ. හැබැයි ඒ දේ වෙනකොට ආනපනේ ගෙවෙන සීමාව නැති වේගන යන පැත්ත බැලිලා නතර වෙලා. හිත කයට ගිහිල්ලා. දෝෂයක් නැහැ. මොකද මේ වගේ කයේ ගලක් වගේ වෙනවා. අතපය ලොක් වෙලා තියෙද්දි හුස්ම මොකද වෙන්නේ කියලා බැලුවොත් ඉතාමත්ම গুপ্ত තත්ත්වයක් තියෙන එතන. අමුතු දෙයක්. අන්නේ තෙන්දේ හිත මේ කඩන්න තමයි ඔය සෙල්ලම් කරන්නේ. නමුත් දැනගෙන ඉන්න ඕනේ කය බැලුවට මේ ගෙවෙන හුස්මත් එක්ක යන්න යන්න කතන්දරේ වාසියට හිටිනවා. වෙන වෙන දේවල් වලට හිත පිට ගියොත් විශේෂම කයිනොත් පිටට ගියොත් හුස්මත් නැහැ නිඳ ගියා බය වෙනවා චකිත වෙනවා නිදිමත කම්මැලි ගතිය එනවා. ඒ නිසා මේ තඩමාරුව එන වෙලාවේදී හොඳට අවදියෙන් යන්න එකක් නැති කරලා තව එකක් පෙන්නන එකකින් එකට මාරු වෙන වෙලාවක් තියෙනවා. සංක්‍රාන්ති අවස්ථාව කියලා කියන්නේ අලුත් අවුරුද්ද දවසේ නොනගතිය කියලා එකක් තියෙනවා. ඒ ග්‍රහයගේ මේ ග්‍රහයට මාරු වෙන වෙලාව. ආන්න එතන තව ටිකක් අවධානය යොමු කරන්න. එතකොට තව හොඳ රචනයක් ලියන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන ආරම්භයේදීම මූල කර්මස්ථානයේ හිත යොදමින් পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා. මෙසේ ලනුපැදුරේ ගොරෝසු බව යටිපතුලට හොඳින් නිරීක්ෂණය වුණා. වැලිමලුවේ සිහින් වැලි පතුල් වලට සුවදායි බව අත්විඳිමින් සිත පිට ගියත් ඒ බව අවබෝධ වී නැවත පියවර 3-4කින් වම දකුණ යයි මෙනෙහි කර සතිමත් වී මෙසේ පැයක් පමණ වරකට සක්මන් කරමි. පරයන්ක භාවනාව. ප්‍රථමයෙන් මූල කර්මස්ථානයේ හිත යොදමින් ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කළමි. තප්පර කීපයකින් සිත සතිමත් වෙනවා. ප්‍රශ්වාසයේ ඊතා දිග බවත් ආශ්වාස කෙටි බවකුත් අත්විඳිනවා. සිත බාහිර අරමුණු වලට ගියත් නැවත ඉක්මනින්ම වගේ මම දැන් මෙතනයි මෙනෙහි කරමින් සතිමත් වෙමි. පර්යංකය පැයක් පමණ වේලාවක් මෙසේ සිටිමි. කොන්දේ වේදනාවක් ඇති වුණත් පර්යංකයෙන් නැගිට නැවිට එය නැති වී යනවා. භාවනාව දිගටම කරගෙන යාමට කරුණාවෙන් උපදෙස් බද්දමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියාපතේ එකක ඉඳලා තව එකට යනකොට මේ විනාශ වෙන පෙරලි හොඳට බලන්න හිටියොත් නිකන් හරියට අර බබා අඬනකොට සූප්පෝ දෙනවා වගේ සූප්පෝ දීපු ගමන් හරියට උට කිරිබිව්වා වගේ උසතුටින් ඉන්නවා. උහිතානේ මේ අම්මගේ තනිය කියලා. අම්මගේ තනිය නෙවෙයි රබර් සූප්පෝ දෙන්නේ. ඌ නතර වෙනවා. ඒ වගේ මේ හිතත් අඬනකොට නිකන් රබර් සූප්පක් දුන්නාම ඉවරයි. ඉරියව් වෙනස් කරපු ගමන් ඒ ඔක්කොම වැඩි ඉවරයි. ඉතින් මොන තරම් ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසායි කියලා. මං කියන්නේ ඉරියව් මාරු කරන්න තු වෙන්න කියලා. මං කියන්නේ ඉරියව්ව මාරු කරන වෙලාවේ සතියෙන් ඉන්න. එතකොට අපේ හිත කොච්චර චපලද කියලා තේරෙවි. ඒක චපලකමක් නෙවෙයි. ඒක ලකෝ ඥානයක්. කල්යාණ මිත්‍ර නායක ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මත සතිය පවත්වා ගැනීම ගැන වෙහෙස වූ යෙමි. සතියේ මුල් දිනවලට වඩා දැන් සතිය පවත්වා ගැනීම තරමක් ලැබසිය. කෙසේ හෝ සතිය දිගටම පවත්වා ගැනීමට සියලු විටම වග බලා ගනිමි. අද මේ ස්ථානෙන් ගිය පසු සතිය පවත්වා ගැනීමේ නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේද? කාහටද? කමඨහන් සුද්ධ කිරීම කරගන්නේ කෙසේද? කා සමගද? කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම නිවන් සම්පත්තිය අත් වේවා. ඔය පත්තිරුවක් කරගෙන ලියලා කැලණිකකට දාන්න. ඒක රංග වල දෙයියෝ බල. හැබැයි හොඳට ලියන්න වාර්තා ලියන එක විතරයි ඕනේ කරන්නේ. තව කෙනෙක් කියනවා හොඳයි. නැත්නම් මගේ ඊමේල් එක අරගෙන යන්න ඕන වෙලාවක එවන්න. ලියුම් එවට මට ටිකක් කරදරයි. ෆෝන් එක නම් අන්තිම කරදරයි. ඕනම කෙනෙක් ඕනම වෙලාවක ඊමේල් එවුවොත් මම පැය දෙක තුනක් ඇතුළත උත්තර දෙනවා. එහෙම නැතුණත් කමන්න හොඳ පත්තිරුවක් අරගෙන හොඳ ලියලා සුරුණ්ඩු කරලා කැලින්ගකට දාන්න ඒත් වටිනවා. කමඨහන් ගැටළු අපමණයි සයන්ස ධර්මදේශනා සම්බන්ධයෙන් ගැටළු ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පන්සිල් වල පස්වැන්නේ පස්වැන්නේ පුළුල් අර්ථය දැන ගැනීමට බොහෝ කාලයක් වෙහෙස වුනිමි. එය පහදා දිය හැකිනම් බොහෝ ස්තුතිවන්ත වෙමි. ඊට අනුව නිතර නිතර පුරුද්දක් වශයෙන් මද්දසාර පානය නොකරන යම් කෙනෙකු වේ නම් ඔහු ඒවා පානය කරන්නේද සාදයකදී හෝ විනෝද චාරිකාවක් ගිය විටකදී මිතුරන් සමග එකතු වූ විට පමණක් නම් ඔහුට අකුසල් සිදුවේද. දුවැටි මත්පෙති හෝ මත්කුඩු ආදී භාවිතයෙන් වැළකී මත්පැන් පමණක් භාවිතා කරන්නේ නම් හා වෙරිවන තරමට ඒවාද භාවිතා නොකර කිසියම් සීමාවකට පානය කරන්නේ නම් ඊට සඳහන් අවස්ථාවලදී වරහන් ඇතුලේ සාදයක් චාරිකාවක් පමණ ඒවා භාවිතා කිරීමෙන් අකුසල රැස් වෙනවාද කුමන ආකාරයෙන්ද කරුණාවෙන් පහදා දෙන සේක්වා වෙන්නේ අප්පා උන්නටි අභිවට බුදුන් කියන මජ්ජපාණේච සංයමෝ කියලා තියෙන සංයමේ යුක්තව පාලනය කරන්න කියලා තියෙනවා. බොණ්ඩ මෙපයි කියලා නෑ. එසපෙන්නේ පොඩ්ඩක්. කුමාර පදමට බිවට ගානක් නෑ. සෑ සෑයනේ හිතට බලලා ලිය ටිකක් මේ බණ බණට සම්බන්ධ ප්‍රශ්නයක් කියලා ලියන්න කියන්නේ. උඹටත් අකුසල් සිද්ධ වෙනවා කියවන නිසා. මොන බණක්ද ඔකේදී? ඉතින් මේ වගේ මිනිස්සු හැමදාම පාටියනවා හැමදාම ට්‍රිප් යනවා මොකද? ට්‍රිප් ගියාම විතර නෙබොන්න පුළුවන්. පාටි ගියොත් බොන්න පුළුවන්. ඉතින් අයියෝ කියන්න ගියොත් පිටුල් ගහන ගපේ කාටත් කතන්දර කියයි. ඉතින් මම ධම්මික හඳුරෝ මට ඒ දවස්වල මම ඒ දවස්වල බොනවා. සිගරටුත් බොනවා කරන්න තියෙන ඔක්කොම කරනවා. ඉතින් ඒ හැමෝම කියන කොයි එකක් කියලා කමන්නේ නැහැ බොන එකට නම් අනුකම්පා කරන්න. බිව්වට පස්සේ ඕනෙම ජඩකමක් කරනවා. සියලුම අකුසලෙට මුල් ඒක. නිසා ඒක කරන එකට මම අනුකම්පා ගන්න මම සත්තු මරණ එකටත් අනුකම්පා කරනවා. හොරකම් කරන එකටත් අනුකම්පා කරනවා. කාමීත්‍යාචාරයටත් අනුකම්පා කරනවා. වචී ජුස්තරෙන් බොණි කන්න ගණන් ගන්නෑ. මොකද ඊට පස්සේ උතිරසනක්. කද්දාක සීමාව දන්නේ නැහැ. ඉතින් කෙල්ල තුන්දෙනෙක් හම්බුණා. ඒ කෙල්ල තුන්දෙනාම කියනවා අපේ අම්මලා අපිට පාටි යන්න දෙන්නේ එහෙම කරලා පුළුවන් ද ඔක්කොම යාළුවෝ යනවා. අපි හරියටම දන්නවලු පාටියකට ගිහිල්ලා කට්ටිය බොන්න පටන් ගන්නකොට අපි එනවලු. මේ මං කෝද උඹට ළමෙක් හම්බෙච්චා උඹ ළමයට මොකද කරන්න කියලා. කෙල්ල මම යන්න දෙනවා කිව්වා. මං කෝ උඹේ දුවත් හරියට පාටියේ කට්ටිය බොන්න පටන් ගන්නකොට එයිද? පුළුවන් ද නතර කරන්නේ? නිකන් පොయ్యෝ නැහැ. උඹලා ඉන්නේ විෂම චක්‍රයක. බොන්න ඕන එක සුරාවත් එහි රසයත් බොන පණි දනන් මිස නොබන අමනයන් කෙසේ දනීද කියලා සංස්කෘත ශ්ලෝක කියනවා. අපි අංගිකා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්ස පංචස්කන්ධය විස්තර කිරීමේදී සඳහන් වන සංස්කාරය යන්න කුමක්දයි සුළුවෙන් හෝ විස්තර කර දෙන්නේ නම් ඊටමත් ගෞරවපූර්වක ස්තුතිය ඔබ වහන්සේට බුදු සරණයි හොඳයි අපි බලමු ධර්ම දේශනාවට සම්බන්ධ කරලා. ඒ කොලේ ආරම්භ තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට පාලනය කළ නොහැකි සිතින් ඇතිවන්නා වූ අකුසල් සිතුවිලි සඳහා අප වග විය යුතු දැයි කරුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය මේ වගේ හිතිවලට අපේ කියන්නේ ඇයි? පළවෙනි වාක්‍යෙම ආයෙ ලියන්න අපිට පාලනය කරගන්න බැරි දෙයකට අපේ කියනවා නම් බුදුරජාන්සේ අනත්තලක්කන සූත්‍රයේ ඕකමයි අහන්නේ. මේ මගේ හිතේ ඕන නැති දේවල් එනවලු. ඒ කඩප්පුල හිතට ඇයි මගේ හිත කියන්නේ? වරත්තු හිතක් නේ. පර පර මේ හොඳනේ අපයි වචන කියන්න ඒක කිය වෙනවා. ඒ හිතකට මගේ හිත කියන එක මොනතරම් ජඩද කියලා බලන්න. කෙල්ලම hina වෙන්න එපා උනාට යද? ඉතින් ඒ වේග මගේ ගියාගෙන මම ළඟටත් එනවා ප්‍රශ්න. අනිත් මටත් කේන්තියක්. ඔය ඕකට මම කියන එක තරම් අමනකමක් ඊට වැඩි අවිද්‍යාවක් නැහැ. මේ කඩප්පුලි හිත. ඒක ඒක පාලනය කරන්න බැරි නම් ආත්මය කියන වචනාද කියලා බුදුහාම කියන්නේ. ඒ පාලනය කරන්න බැරි අපේ හිත කියලා කියනවා. ඒ මොකද අපේ හිත කියන්නේ? එනිසා ප්‍රශ්න 30 කළා දානවා අපි යන ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස ධර්මදේශනය හා සම්බන්ධයි. භාවනාවේදී සිත එකඟ වූ චිත්තක්ෂණයේදී මාතින් දසකුසල් කිසිවක් සිදු නොවූ බව අනුමෝදන් වී එය ලිවීම හා ප්‍රකාශ කිරීම කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කුසලයේ බලවත් නොවූ වැනි දෙයක් සඳහන් විය. වරහන් ඇතුලේ මා වැරදි විය හැක. අප ගිහියන් ලෙස භාවනා කළත් එම දස අකුසල් නොවූ බව නොවූ බව වූ අවබෝධය කිව යුත්තේ කාටද? ලිවිය යුත්තේ නම් මෙසේ කළ යුත්තේ කෙසේද? පහදා දෙනමෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බුදුසන්නයි. ඔය ඒක තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. අපි නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒක ප්‍රසිද්ධිය කියන්නේ. අධර්මකතාවාදීන් එක්ක ධර්ම සාකච්ඡා නැතිලව කියන්න මේපා සම්පූර්ණ භාවනා කරන බව වසංගගෙන ජීවත් වෙන්න. ධර්ම සාකච්ඡා නිතර ඇති කරගන්න. ඇති කරන වෙලාව අපි ප්‍රසිද්ධිය කියපානෝ. මෙන්න මේ මේ වෙලාවට මම ඉතින් අකුසල් සිද්ධ වුණා මේ මේ වෙලාවන හොඳටම විශ්වාසයි මගේ හිතේ තිබුණේ මේකේ අකුසල් නැහැ. ඒ ප්‍රකාශයෙන් තමයි අනික් කට්ටිය තේරුම් ගන්නේ භාවනා කියන්නේ මොකද්ද? කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මොකද්ද? කියන්න ඕනේ මොකද්ද කියලා තේරෙන්නේ ඔන්න ඕකේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනය ඇසුරෙනි. දැන දැන සත්ව ඝාතනය සිදු කර නැත. ගෙවල් සුද්ධ කිරීමේදී දැන නොදැන සත්ත්ව ඝාතන සිදුවී ඇතැයි සිතමි. පායට පෑගී සත්ත්ව ඝාතනය සිදුවනු ඇත. මාහට පාපයක් එකතු වනවාද? පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය කර්ම පතන උනට කර්ම සිද්ධ වෙනවා. කර්මපත කියන්නේ කෙලිම අපායට ගෙනියනවා. ඒසා කර්ම සිද්ධ වෙනවා. නමුත් අර වගේ ඒවා රේන්ෆෝස් වෙන්නේ නැහැ. ඒවා පන්නරේ හිටින්නේ නැහැ. බරපතල නැහැ. හිතාමතා නොකරන නිසා. එහෙම නැතුව ජීවත් වෙන්නත් බෑනේ. නමුත් ඒක උනත් දන්නවනම් හොඳයි. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි අදත් විනාඩි 10ක් 15ක් විතර වැඩිපුර අරගෙන තියෙන නිසා අපේන ප්‍රශ්න තියෙනවද කියලා අහන්න ඉඩක් නැහැ. අපි ඒ නිසා මෙතනින් අපේ සාකච්ඡාව නැවත කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. විනාඩි 40ක විතර කාලයක් තියෙනවා සාකච්ඡා සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.